තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු සදාම් හමුව අප මේ පවත්වන්නේ අද විවාහර වර්ෂයෙන් 2020 වර්ෂයේ ජූනි මාසයේ 29 වෙනි සඳුදා දවසේ ලංකා වේලාවෙන් අපි උදෑසන 6 සිට 8 දක්වා අන්තර්ජාලය මාධ්‍ය කරගෙන ස්ටයිප් මාධ්‍යයෙන් අප මේ සාකච්ඡාව පවත්වන්නේ. වෙනදා වගේම අපේ සදාම් හමුවට සහ සම්බන්ධ වෙන අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු අනෙකුත් ගිහි අපේ කල්යාණ මිත්‍ර පිරිස හැම දෙනාම අපි ගෞරවයෙන් පිළිගන්නවා. අපි හැමෝම කල්යාණ මිත්‍ර එකම ගමනක් යන එකම දිශානතියක් සහිත එකම පරමාර්ථයක් සහිත පිරිසක් ලෞකික ලෝකයේ පැත්තෙන් ගත්තම අපේ ගිහි පැවිදි වශයෙන් වෙන් වෙලා තියෙන්න පුළුවන් ස්ත්‍රී පුරුෂ වශයෙන් විවිධ සමාජ තත්ත්වයන් විවිධ දැනුම් පද්ධති සහිත අය වෙන්න පුළුවන්. නමුත් නිවන් මාර්ගයේදී අපි සියලු දෙනාම එක එකම බුද්ධ ශ්‍රාවක අරිය ශ්‍රාවක පිරිසක් බවට පත් වෙනවා. එතකොට හැම දිනාටම තියෙන එකම පොදු පරමාර්ථය. තිය සාක්ෂාත් කරගන්නට තමයි මේ සාමූහික උත්සාහයක් විදියට අප මේ තථාගත බුද්ධ දේශනා ආදී විමසමින් සාකච්ඡා කරමින් ඒවා මාර්ගෝපදේශන හැටියට තබාගෙන අප මේ සාකච්ඡා මාලාව කරගෙන යන්නේ. ඉතින් අපේ ඉලක්කය පරමාර්ථය නිර්වාණය නිවීම සැනසීම එය මේ ජීවිතයේදීම ලබන දෙයක්. තවත් ඊළඟ භවයකදී ඊළඟ ශාසනයකදී ලබන දෙයක් නෙවෙයි. නිසා මේ ලැබිච්ච ජීවිතය තුළ මේ ලැබිච්ච ශාසනය තුළ මේ ලැබිච්ච කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළම අපට මෙය කරගත හැකි. දැනටමත් බොහෝ දුරක් මේ මාර්ගය විවරණය කරගෙන තිබෙනවා විවෘත කරගෙන තිබෙනවා එලිපෙහෙලි කරගෙන තිබෙනවා තව දුරටත් එය පැහැදිලි කර ගැනීමක් හැටියටයි අප මේ දහම් හමුව පවත්වන්නේ ඉතින් වෙනද වගේම අපි පළමුවෙන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සීකරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා බුද්ධ වන්දනා කරමු.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 ඉතින් එහිදී අපි මූලිකත්වය දීලා කටයුතු කරන්නේ මේ සති කියන කුසලතාවට ආර්ය ප්‍රතිපදාව දිහා බලපුවාම අපිට පේනවා විවිධ ආකාරයෙන් ආර්ය ප්‍රතිපදාව බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. නමුත් මේ ආර්ය ප්‍රතිපදාව පූර්ණය කිරීමේදී වඩාත් පහසු මගක් විදිහට වඩාත් කෙටි මගක් විදිහට ඒකායනෝ කියන වචනේ පාවිච්චි කරලා බුදු පියාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන දේශනාව කරලා තිබෙනවා. දීඝනිකායෙත් මජ්ක්‍ධිමනිකායෙත් මහා සතිපට්ඨාන දේශනාව ඇතුළත් වෙනවා. ඊට අමතරව සංයුත්ත නිකායෙත් සතිපට්ඨාන සංයුත්තයක් අන්තර්ගත වෙනවා. ඉතින් ওই විදිහට බැලුවම මේ සිහිය පිළිබඳව සතිමත් බව පිළිබඳව බොහෝ අවස්ථාවල දේශනා වෙලා තිබෙනවා. ඉතින් අපි ඒ අනුව මේ මහා සතිපට්ඨාන දේශනාවයි මෙහිදී ගුරු උපදේශය හැටියට තියාගන්න. එහෙම තියාගෙන අපි මේ සාකච්ඡාව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ වන විට අපි සූත්‍රයේ යම් කොටසක් පසු කරලා තිබෙනවා කායानुපස්සනා කොටස සහ ඒක පසු කරලා අපි වේදනානුපස්සනා කොටසටත් ඇවිදින් තිබෙනවා. ඉතින් ඒ අනුව අපි එතෙන් සිට ඉදිරියට යන්න බලමු. ඉතින් වේදනානුපස්සනාව කොටසේ දැනට අපි ඉන්නේ වේදනානුපස්සනාවට අදාළව අපි සාකච්ඡා දෙකක් පැවැත්වුවා. මීට පෙර මෙහිදී අපි හුඟක් උත්සාහ කරන්නේ සූත්‍රයක් කියවලා සූත්‍රයේ තේරුම් අරන් ඒ සූත්‍රය පිළිබඳ දැනුම එකතු කර ගැනීමට වඩා මේ සූත්‍ර නැත්නම් මේ දේශනාව බුදු පියාණන් වහන්සේ කරලා තියෙන්නේ නිකන් දැනුම වර්ධනය කිරීමක් සංකල්ප වර්ධනය කිරීමකට වඩා මේ ඉලක්කයට නිවන සාක්ෂාත් කිරීමට අදාළවයි නිතරම. එතකොට අපිත් ඕනෑම බුද්ධ දේශනාවක් හෝ එහෙම නැත්නම් වෙනත් කෙනෙක් කරන දේශනාවක් හෝ ශ්‍රවණය කරද්දී ඒක ඉලක්කයට යනවද කියලා බලන්න ඉලක්කය කියන්නේ මේ දුක්ඛ නිරෝධය, නිබ්බාන, නිවීම සැනසීම. ඒක ඒකට ඉලක්ක වෙලා තියෙනවද? ඒකට ඉලක්ක කරගන්න පුළුවන්ද මේක? ඒකට යොදා ගන්න පුළුවන්ද? භාවිත කරගන්න පුළුවන්ද කියන තැන ඉඳගෙන අපි ධර්මයේ සෙවීම, ගවේෂණය කිරීම, ශ්‍රවණය කිරීම කරනවා. එතකොට ඒක තමයි මේ මාර්ගය විවර කරගන්නවා කියලා කියන්නේ. පස්සේ අපි සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ හැටියට තියාගත්තේ සූත්‍රය සාකච්ඡා කරලා ඉවර කරන්න නෙවෙයි සූත්‍රයේ තියෙන මාර්ගෝපදේශනය යොදාගෙන අපේ මේ නිවනට එය ආධාර කරගන්න උපකාර කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනාව පටන් ගන්නේ සත්තානං විසුද්ධිය විසුද්ධිය කියලා කිව්වේ එතන නිවනට ඇත්ත වශයෙන්. ඒකායනෝ අයං මග්ගෝ කියලා. මේක පහසු මග කෙටි මග වශයෙන්. ඉතින් එෙහිදී මූලික වශයෙන් සතිය, සිහි නුවණ, වීරිය කියන තුන තමයි මූලික කුසලතා හැටියට පළමු කොටම උගන්වන්නේ. ඒකෙදි කිසියම් පූර්ව කොන්දේශියක්, පූර්ව සුදුසුකමක් කිසිවක්ම නැහැ. පුද්ගලයාට මේ සාමාන්‍ය බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේ අවසානයේ මේ මේ මේ ප්‍රතිපදාවේ මේ සති සතර සතිපට්ඨානයේ වැඩි යුතු පුද්ගලයා හඳුන්වලා තියෙන යෝහි කෝචි කිය. යෝහි කෝචි බික්කවේ. ඉතින් යෝහි කෝචි කියන්නේ කවුරු හරි කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මේ මෙන්න මේ පූර්ව සුදුසුකම තියෙන්න ඕන මේ සතිය වඩන පුද්ගලයාට කියලා. එහෙම මොකොත් මේ එහෙම දෙයක් නැහැ. කියලා තියෙන යෝහි කෝච බික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවෙය්‍ය. කවුරු හරි කෙනෙක් ඔය මම කියලා දීලා තියෙන විදිහට මේ සතර සතිපට්ඨානේ වඩන්නේ නම් ඉතින් එයාට තස්ස දින්නම් පලානං අඤ්‍යතරම් පලම් පාටිකංකා දිත්තේව ධම්මේ ඉතින් මේ ජීවිතේදීම යාට මේ මෙහි ඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. එතකොට එහෙමනම් ඒකෙදි කිසිම పూర్ව සුදුසුකමක් මේ සතිපට්ඨාන ය වඩන පුද්ගලයා පිළිබඳව කිසිම කොන්දේශියක් සුදුසුකමක් දාලා නැහැ. එයා මොන වර්ගයේ මොන જાතියේ මොන ආගමේ බෞද්ධ වෙන්න ඕන අබෞද්ධද ශීලයක පිළිතලා ඉන්න ඕනද ඒ මොනවත් කිසිම කතාවක් නැහැ. කවුරු හරි කෙනෙක් යෝහි කෝච් ඉතින් ඒක නිසා මේකට ප්‍රවේශ වීමත් මේ මාර්ගයට ප්‍රවේශ වීමත් හරිම පහසුයි. ඒ කවුද කියන එක අදාළ නැහැ කවුරු හරි කෙනෙක් මේකට ප්‍රවේශ වෙනවා නම් ඉතින් එයා මේ හතර මේ ශේත්‍ර හතරක හතරකට කඩලා දේශනා කරලා තියෙන. ඉතින් බලපුවාම මේ නාම සහ රූප කියලා තමයි අපිට අපි කලින් ඒක මතක් කළා. කායානුපස්සනාවට අරගෙන තියෙන්නේ රූප ධර්ම. කය මූලික කරගෙන ශරීරය කියන්නේ සාමාන්‍යයෙන් සතර මහා භූතවල ඒකතුවක් සතර මහා භූතවලින් සකස් වෙච්ච දෙයක්. සමස්ත අපේ රූපස්කන්ධයේ කේන්ද්‍රය මාධ්‍ය කේන්ද්‍රය වෙන්නේ රූපකාය ශරීරය. ඉතින් රූපස්කන්ධයක් ගොඩනගන්නේ මේ ශරීරය වටා. ශරීරයේ පැවැත්මට ආරක්ෂාවට දේවල් අවශ්‍ය දේවල් ටිකක් තමයි අපි තවත් එකතු කරගෙන තියෙන්නේ. එතකොට එහෙම රූපස්කන්ධයේ වැඩි ප්‍රමාණයක් ඒ සඳහා. ඊළඟට නාම ධර්ම පැත්තට ගියාම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ආදී වශයෙන් නාම ධර්ම විස්තර කරනවා. ඒ නාම ධර්ම ක්‍රියාත්මක වෙද්දී වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මේ නාම නාමස්කන්ධය හතරවැදෑරුම්ම සකස් වෙනවා. නැත්නම් ස්කන්ධ ගොඩ ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට නාම ධර්ම ඇසුරෙන් ස්කන්ධ සකස් වීම, රූප ධර්ම ඇතුරෙන් රූප ස්කන්ධය සකස් වීම. මේවා තමයි පෙන්වන්නේ. මොකද හේතුව මේ නාම රූප ධර්ම වලට තමයි මේ ඇලීම ගැටීම මුලාව කියන දේ සිද්ධ වෙන්නේ. මේ ඇලීම ගැටීම මුලාව කියනක ඒ ඒ ස්වභාවය නිසා තමයි දුක්ඛ කියන ප්‍රධාන ගැටලුව ඇති වෙන්නේ. කෙලෙස් ඇති වෙලා දුක් ඇති වෙන්නේ. එතකොට ඒක නිසා මේ සිහිනුවන උපදවාගත් ආර්ය ශාවකයාට බුදුරජාණන් වහන්සේ එතන ඉඳලා මඟ පෙන්වන්නේ මේ නාම රූප ධර්මවල යථා ස්වභාවය අවබෝධ කරගන්න. දැන් අපෙන් හුඟක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා මේ ඊයේ අපේ ඉඳගල ධම්ම මණ්ඩපේ වැඩසටහන වෙලාවේ මේ ප්‍රශ්නේ එහෙමම කෙනෙක් විමසුවා. දැන් හුඟ දෙනෙක් සිහිනුවන දියුණු කරගෙන මේ ආනාපාන සති ඉරියාපත සති සම්පජඤ්ඤ සති ආදී දේවල් හොඳින් තේරුම් අරගෙන ආනාපාන සතිය තුලත් හොඳට ඒ ආනාපානයේ සියලු ගති ලක්ෂණ දකිමින් හොඳට කටයුතු කරනවා. ඒ ආනාපාන සතිය හොඳට වඩන්න පුළුවන්. ඉරියව් ඉරියව්වෙත් හොඳින් සිහිය පවත්වන්න පුළුවන්. එදිනෙදා වැඩවලත් මුලැමැදාග සිහිය පවත්වලා ඒවා කලබල නැතුව සංසුන්ව අනවශ්‍ය අවුල් හදාගන්නේ නැතුව බොහොම අපූර්වට කරන්න පුළුවන්. ඉතින් එතෙන්ට ආපු යෝගියෙක් නිතරම අහන ප්‍රශ්නයක් තමයි දැන් අපි එතනින් එහාට මොකද්ද කරන්නේ කියලා. එතනින් එහාට මොකද්ද මේ සීනුවන් මනවින් දියුණු කරගත්ත කෙනා මොකද්ද කරන්නේ කියලා. ඉතින් දැන් සතිපත් මේ ආනාපාන සති දේශනාවේ ඩිංගක් ඉදිරියට ගියොත් අපි ආනාපාන සතියට චුට්ටක් මෙතෙන්දී අවධානය යොමු කරමු. ආනාපාන සතිය සාමාන්‍යයෙන් එක වාක්‍යයයි තියෙන්නේ ඔය හැමතැනම ඉච්චරයි සතෝ අස්ස සති සතෝ පස්ස සති විතර. එතනින් ඉහා දේවල් ආනාපාන සතියට අයිති දේවල් නෙමෙයි ඇත්තටම. යෝගී කරන දේවල් නෙමෙයි. යෝගියාගේ ස්වභාවය මේ සරල සංසිද්ධියක්. තමන් කරන නොකරන කෙරෙන සංසිද්ධියක ඉන්නවා අවදිමත්ව. අවදිමත්ව ඉන්නවා දැනුවත්ව ඉන්නවා. එසේ දැනුවත්ව ඉන්නකොට පළමුවෙන් එයාට දැක ගන්න ලැබෙනවා ආනාපානයේට ඒ ඒ මොහොතේ ආනාපානයේ පවතින ඒ ආනාපානයට අදාළ ගති ලක්ෂණ. ඒ මොහොතේ පවතින ගති ලක්ෂණ වර්තමාන මොහොතේ ආනාපානයේ ගති ලක්ෂණ ප්‍රකට වෙනවා. ඒවට අපි සුවිශේෂ ලක්ෂණ නැත්නම් ස්ව ලක්ෂණ කියලා එහෙම කියනවා. ඔය දීග උදාහරණ වශයෙන් බුදුරජාණන් වහන්සේ මේක නිකන් තේරුම් ගැනීම සඳහා ආනාපානේ දීගං වා දිගණං රස්සං වා කොටණං කියලා කියලා තියෙන. එහෙම නම් මොකද නම් කියලා කියලා තියෙන්නේ. එහෙම ඒ දන්නේ කලින් කියන්න බෑ. ඒක මේ ආනාපාන සතිය වඩන වෙලාවේ තමයි ඒ ස්වලක්ෂණ ඒ ගති ලක්ෂණ අපිට පේන්නේ. ඒ වෙලාවේ දිග නම් දිගු බව දැනගන්න. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දැන් පජානාති කියන වචනේ නේ ඉදිරියති එහි එහි ස්වභාවයක් හැටියට තේරුම් ගන්න දැන් මේ මොහොතේ හුස්ම දිගට දිග හුස්මක් වැටෙනවා නැත්තම් වැටුණා කොට හුස්මක් වැටුණා ආදී වශයෙන් නැත්තම් පස්සම්බයන් මේක සංසිඳිලා ගිහිල්ලාද දැන් ආනාපානයට වාඩි වුණු වෙලාවේ හොඳට ඕලාරිකව මේක දැනෙනවා ඊට පස්සේ ටික වෙලාවක් ගියාම සංසිඳිලා යනවා. සංසිඳිනවා පස්සම්බයන් කිව්වේ ඒකයි. මේක සංසුන් වීමක්, තැම්පත් වීමක් වෙනවා දැනෙන නොදැනන ගන්න. සමහරට ආයමත් ඒක ප්‍රකටත් වෙනවා. ඔය ආදී වශයෙන් එම මොහොතේ පවතින එයට ආවේනික ආනාපානයට ආවේනික ගති ලක්ෂණ ටික යෝගියට ප්‍රකට වෙනවා. සිහියෙන් හිතියොත් විතරයි. ඊළඟට ඒ සොලක්ෂණ වලට අමතරව ආනාපානේ පොදු ලක්ෂණ ආනාපානයට විතරක් සීමා නොවූ සියලු නාම රූප ධර්ම වලට පොදු ලක්ෂණත් යෝගියට ඒ අවස්ථාවේ ප්‍රකට වෙනවා. මොනවාද පොදු ලක්ෂණ? මේ අනිත්‍ය ලක්ෂණේ, අනත්ත් ලක්ෂණේ, විපරිණාම ලක්ෂණේ, සමුදය වය ලක්ෂණේ, පටිච්ච සමුප්පන්ත. මේවා තමයි පොදු ලක්ෂණ. ඉතින් ඒක පොඩ්ඩක් හරි ඒ පිළිබඳව දැනුමකුත් තිබුණොත් ඒ මොහොතේ ওই ටික ප්‍රකට වෙනවා. ඒවට අපි කියන්නේ පොදු ලක්ෂණ කියලා. නැත්තම් ධර්මතා කියන්න පුළුවන්. අනිත්‍යතාවයේ පොදුයි. ආනාපානයේ විතරක් සුවිශේෂ නැහැ. හැබැයි දිගු කෙටි බව ආනාපානයේ සුවිශේෂ වෙන්න පුළුවන්. දිගු කෙටි බවක් පෙන්වන්න බැරි දේවල් වස්තු තියෙනවා. නමුත් ආනාපානයේ ඒක සුවිශේෂ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සුවිශේෂ ලක්ෂණයි පොදු ලක්ෂණයි දෙකම ප්‍රත්‍යක්ෂ වෙනෝ ප්‍රකට වෙනෝ අවබෝධ වෙනවා භාවනා යෝගියා නැත්නම් ආනාපාන සතියේ දිදෙන කෙනා මනස හිනුවණින් යුක්ත වුණොත් එතකොට දැන් ඔතෙන්ට ආපුවාම මේ ආනාපානය පිළිබඳ අපි ඇති කරගන්නේ උපේක්ෂාව. විශේෂයෙන් මේ අනත්ත ලක්ෂණේ හරියට වැටහුණොත් මේ ආනාපානය කියන්නේ මේ කාය සංකාරයක් මේ මම කියලාවත් මගේ කියලාවත් මට ඕන හැටියට කියලාවත් පවත්වන්න බැරි දෙයක් ඒක ඒට අදාළ විදිහට ඒට ආවේනික විදිහට ඒට උරුම විදිහට එය පවතිනවා කිසියම් හේතුඵල ධර්මතාවයකින් හටගත්තා දැන් පැවතීගෙන යනවා වර්තමාන මොහොතේ පවතිනවා යම් දවසක නතර වෙනවා ආනාපාන. તો ওই විදිහට මේක ධර්මතාවක් හැටියට ප්‍රත්‍යක්ෂ වෙලා ආනාපානයට උපේක්ෂා වෙනවා. මේ ආනාපාන සතියේ අන්තිම ප්‍රතිඵල ඒක. වෙන දෙයක් නෙමෙයි. සරල, ඊටාම ස්වභාවික සරල ධර්මතාවයකට හිත යොමු කරලා ඒ පිළිබඳව සිහිනවන උපද්දගෙන එහි සුවිශේෂ ලක්ෂණ දැකීමත් ඒ වගේ මෙහි පොදු ලක්ෂණ දැකීමත් තුළින් ඒ ධර්මතාව කෙරෙහි උපේක්ෂාවක් ඇති කරගන්න. මේකේ ඇති මෙහිමයි. එතකොට ඔතනින් එහාට නිතරම යෝගී ඉන්නාම දැන් හරි අපිට ඒ ටික පැහැදිලි. එතන ඉඳලා මොකද කරන්නේ? ඉතින් එතන ඉඳලා ඊටාම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ නාම රූප ධර්ම වලට ඔය කුසලතාව අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් සතිය පිහිටවන්න පුළුවන් නම් විමසුම් නොවන යොදන්න පුළුවන් නම් වීර්යය වීර්යය යොදන්න පුළුවන් නම් මේක ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්න. ආනාපානය එහෙනම් එහෙනම් අපි ඊළඟට යමු ශරීරයට කියලා. ශරීරය ගත්තේ මොකද මේ තියෙන රූප ධර්ම කියන ඒවා එකින් එක එකින් එක අරගන්න අවශ්‍ය නැහැ. රූප කාය ගත්තම ඇති. සමස්ත රූපස්කන්ධේ නියෝජනය වෙන රූප කාය ශරීරේ. ඉතින් අර දැන් ආනාපානයේදී ඇති කරගත්ත කුසලතාවය. මොකද්ද කුසලතාවය එතනින් ගත්ත? දැන් සතිය පවත්වන්න පුළුවන් අපිට අවශ්‍ය ධර්මතාව කෙරෙහි. විමසුම් නොවන යොදන්න පුළුවන්. ඒ වගේම ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඒකත් එක්ක පවතින්න පුළුවන්. ඒක තමයි වීරිය කියන්නේ. ආතාපි කියන වචනේ. අදහස් වෙන්නේ. එතකොට අන්න ඒ කුසලතාවය වැඩිච්ච යෝගියට කියන එතනින් එහාට ගමනක් ඔබට තියෙනවා. මොකද්ද? මේ නාම රූප ධර්ම වලටත් එසේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව සතිමත් වෙන්න. ඒ නාම රූප ධර්මත් එක්ක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේදී ගනුදෙනු. ඉතින් නාම රූප ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ මුලටම රූප ධර්ම ගන්නවා සාමාන්‍යයෙන් එහෙමයි. මොකද රූප ධර්ම ගන්න ඒක වඩා ප්‍රකටයි වඩා පහසුවෙන් ගෝචර කරගත හැකි නිසා. ඒ අනුවයි කායානුපස්සනාව මුලට ගත්තේ. ඉතින් ඒක කමටහන් අපි කතා කළා. පටිකූල වශයෙන් මෙනෙහි කරලා බැලුවා ශරීරය. ධාතු වශයෙන් මෙනෙහි කරලා බැලුවා. ඒ වගේම සීවතික වශයෙන් මෙනෙහි කරලා බලපුවාම අන්න උපේක්ෂාව ඇති වෙනවා මොකක් ගැනද? කය ගැන. අනිශ්චිතෝ විහෙරති අනිශ්චිතෝජ විහෙරති නච කිංචි උපාදීය. ඒ තමයි අර උපේක්ෂාවේ ලක්ෂණ. එතකොට දැන් ඔතෙන්දී එක වැඩක් ඉවරයි අපේ. ආය සංසාරේ කවදාවත් මේ මේ රූප ධර්ම පිළිබඳව ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. ඉවරයි. මං මං කලින් කිව්වේ ඒක ඒක ඉවරයි. නඩුව විසඳිලා ඉවරයි. නඩුව විසඳිලා නෙමෙයි නඩුව ඉල්ලාස් කරගත්ත කියලානේ අපි කිව්වේ. මේකත් එක්ක කර අරගලයේ අවිද්‍යාත්මක මෝඩ අරගලයේ රූප ධර්මත් එක්ක කරපු ඉවරයි. කොහොමද ඉවර වුනේ? ඉවර වුනේ මේ රූප කාය පිළිබඳව සිහිනුවන උපද්දගෙන. සිහිනුවන උපද්දගෙන තමයි මේ මේක ඉවර කරේ. දැන් අපි ළඟ වැඩිපුර වැඩ කරන්නේ මේ ආතාපි කියන වීර්යය. අපි ශරීරය සහ ශරීරයේ කේන්ද්‍ර කරගෙන ගොඩ ගැසිච්ච රූපස්කන්ධය අපි පරිහරණය කරන භාවිත කරනවා. හැබැයි ඒක අතහැරලා ඉන්නේ. අතහැරිලා තියෙන්නේ. අතහැරිලා තියෙන්නේ. ඉතින් හැබැයි ඒක තාම තාම කියන්නේ යම් දවසක මේ මරණයටපත් වෙනකන් මේ රූපස්කන්ධය භාවිත වෙනවා. ඒකට මේ උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මම හිතන්නේ උගදෙනෙක් දන්න ඔය කුද්දක නිකායේ තියෙනවා මේ මේ උපමාවක් සහිත සූත්‍රයක් මේ අපි දන්නවා මේ සර්පය ටික කාලයක් ගියාම හැව ඒගොල්ලන්ගේ පරණ හැම ගලවලා දානවා මේ ඉතින් කොහේ හරි හිර වෙච්ච තැනකින් රිංගලා ගිහිල්ලා ඒ හැව මේක ගලවන. ඉතින් ඒක ගැලෙවුවයින් පස්සේ සමහර වෙලාවට ඒ කොටසක් ඒ සර්පයාගේ අපි දකිනවා ඒ හැවේ කෑල්ලක් තාම ශරීරයේ තියෙන. තියනකොට ඒකත් එක්කම යන්නේ අර පරණ හැව අපි ඒකට හැව කියලා කියන්නේ මේ පරණ වූ හැම යාගේ. සර්පය එහෙම දෙයක් කරනවා. හැවාගෙනවා කියලා අපි දැකලා තියෙනවා. ඒක ඇරලා තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේත් පෙන්නනවා මේ අපි උරගෝ ජින්නමිව පචම් පුරාණං කියලා ඔය උරග සූත්‍රය කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඉතින් හැවෑරිය වගේ දැන් මේක. කියන්නේ දැන් මේක ගැන ඒ අතහැරපු හැව පිළිබඳව සර්පයාට එහෙම විශේෂ මනාපයක් නැහැ. ඒක අර තාමත් නිකන් ඇඟේ කොටහක් කොටසක එල්ලිලා තියෙනවා. තාම සම්පූර්ණ ගැලවිලා ගියේ නැතුව තියෙනවා වගේ මේ රූපස්කන්ධය පිළිබඳව යථාබෝධය ඇති වුණාම ඒක පිළිබඳව අපිට තියෙන්නේ නිකන් අර හැව නැත්තම් සර්පයාගේ පරණ හැම පිළිබඳ කාරණේ වගේ මේක ඇරලා තියෙන්නේ. ගලවලා දාලා තියෙන නමුත් තාම ඩිංගක් එල්ලිලා තියෙනවා වගේ අර ශරීරයේ යම් කොටසක කෑල්ලක් තියෙනවා වගේ මේ තියෙන උපාදානයෙන් තොරව ස්කන්ධය පවතිනවා. මේක ටිකක් සියුම්ව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ ඒ ස්වභාවයට අපි අනිවාර්යෙන්පත් වෙන්න ඕන. අපේ ඉලක්කය නැත්නම් නිවන නිවන තියෙන්නේ උතන තමයි. මේ අනිශ්චිතෝච විහෙරති කියන්නේ නිවන. රූපස්කන්ධය තේරුම් ගත්තා අවබෝධ කරගත්තා වර්තමාන මොහොතේ ඒක සතිය පවත්වන්න පුළුවන් විමසුම් නොවන තියෙනවා මේක ඇති මෙහෙමයි මේක යථා ස්වභාවය මෙහෙමයි අනිත්‍යය අනාත්මය ආදී වශයෙන් වැටහෙනවා ඒ වගේම මේකෙන් ඇති කරන්නා වූ කිසියම් තත්වයන් රූපස්කන්ධයේ විසින් මතු කරලා දෙන විවිධ විවිධ විවිධ තත්වයන් තියෙනවා විවිධ ස්වභාවයන් කියලා අපිට ඒකට කියන්න පුළුවන් සමහර වෙලාවට රූපස්කන්ධය විසින් පහසුවක් ඇති කරනවා. සමහර විට අපහසුයක් ඇති කරනවා. විවිධ විදිහයි. දැන් අපි මේ නිකමට බලන්න අපි කතා කර කර ඉන්නකොට අපි කැමති මේ එක දිගටම බාධාවකින් තොරව කතා කරන්නේ. ඒකට සමහර වෙලාවට අපේ උගුර බැඳෙනවා, කැස්ස එනවා, නොයෙක් දේවල් වෙනවා. දැන් ඒව මොනවද? ඒ මේ රූප ධර්මවල හැටි. ඉතින් අපේ මනාපේ තියෙන්නේ හොඳට බාධාවක් නැතුව මේ කතා බහ කරනවා නම් ඒක හොඳට කතා කරන්න. නමුත් ඉතින් රූප ධර්මවල හැටි එහෙමයි. නමුත් අපි ඒක බාධාවක් කියලා හිතුවොත් එතන තියෙන්නේ අවිද්‍යාව. මේ කැස්සෙන එක බාධාවක් කියලා හිතුවොත් අපිට තියෙන්නේ අවිද්‍යාව. කැස්සෙන එක ධර්මතාවය. උගුර බැඳෙන එක ධර්මතාවයක්. මොකද මේ සතර මහා භූතනේ. ඒවා අපිට ඕනේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ අපි මේ කතා බහක් දෙනවා නැත්නම් මේ සාකච්ඡාවක දෙනවා. මේ සෙම බැඳෙන්නේ නැතුව, කැස්ස එන්නේ නැතුව පවතින්න කියලා දැන් අපිට ඕන හැටියට මේ ශාරීරිය පවත්වන්න බෑ. ඉතින් ඒ කැස්ස මැද්දෑවේ තමයි අපි මේක කරගෙන යන්නේ. මේ ශරීරය ඕම නිකන් බාධා බාධා නෙමෙයි දැන් අපි ඒවට කියන්නේ ඒවා ධර්මතා කියලා. ඉතින් එහෙම පවතින. සමහර වෙලාවට පුදුමාකාර විදිහට ශරීරයෙන් අපිට මේ අපේ පැවැත්මට පුදුම විදිහට උදව් ලැබෙන. ලෙඩක් දුකක් නැතුව මේ ශරීර සෞඛ්‍ය යහපත්ව තියෙනවා. ශරීරයේ ශක්තියත් ක්‍රියාශීලී ගතියත් හොඳට තියෙන. ඉතින් අපි හොඳට වැඩපල කරනවා ශරීරයේ මෙහෙවල. ඉතින් පහසුවක් ශරීරයෙන් ලැබෙනවා. ඉතින් ඒකත් ඉතින් ඒ වෙලාවේ ඒ වර්තමාන මොහොතේ මේ සතර මහා භූත පවතින ආකාරය. ආකාරය අනුවයි අර අපිට ශාරීරික පැත්තෙන් ලැබෙන අර සහයෝගය එහෙම නැත්නම් ඒ උපකාරී ස්වභාවය අපිට ලැබේ. සමහර වෙලාවට අර නිකන් අපි බාධායි කියලා ඒ වචනේ පාවිච්චි කරන්නේ බාධාකාරී විදිහටත් මේක ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් අපි දන්නවා මේකේ හැටි මෙහෙමයි කියලා. මේකේ හැටි මෙහෙමයි. හැම පැත්තෙම හාත්පසින් මේක අවබෝධ කරගත්තා. ඉතින් අවබෝධ කරගත්තයින් පස්සේ රූපස්කන්ධය කෙරෙහි අනිශ්චිත වෙනවා. අන්න දැන් අපි අර ආනාපාන සතියෙන් ගත්ත කුසලතාවේ මොකද්ද කුසලතාවේ වර්තමාන මොහොතේ යමකට සතිය පවත්වන්න පුළුවන්. විමසුම් නොවන යොදන්න පුළුවන්. එහි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉඳීමේ හැකියාව. ඒකට අපි විරිය කියනවා. විරිය පවත්වන්න පුළුවන්. ඒ කුසලතාවය බුදුරජාන් වහන්සේ දෙවනුවට ගෙනාවා රූපකායට රූපස්කන්ධයට. දැන් අපිට වර්තමාන මොහොතේ රූපස්කන්ධයට සතිය පවත්වන්න පුළුවන්. විමසුම් නොවන යොදන්න පුළුවන්. මේ රූපස්කන්ධය ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මේකත් එක්ක ඉන්න පුළුවන්. අර සර්පයාගේ හැව කෑල්ල වගේ නේ. හැව ඇරලා තියෙන. හැව ඇරියා කියන එකේ අදහස බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පිළිබඳව කිසිම හැඟීමක් කිසිම මනාපයක් නැහැ දැන්. අමනාපයක්වත් නැහැ. නමුත් මේක ඇඟේ තාම කොටසක කෑල්ලක් එලිලා තියෙනවා. තාම මේක ගැලවිලා වැටුන්නේ නැහැ. ඒ වගේ. ඉතින් ඔහොමයි දැන් අපේ රූපස්කන්ධේ පරිහරණය. දැන් හැමෝම බලන්න ඕන මම රූපස්කන්ධේ පරිහරණය කරන්න ওই විදිහටද කියලා. ওই විදිහට පරිහරණය කරනවා නම් අපි මේ ආපු ගමනේ අවශ්‍ය ප්‍රතිඵලය ලබලා තියෙනවා. දැන් හැවෑරියා වගේ තමයි මෙතන තියෙන්නේ. මේක ගැන කිසිම මනාපයක්වත් අමනාපයක්වත් නැහැ. මේක මේ මේ ධර්මතාවයේ මේකේ හැටි මෙහිමයි ආදි වශයෙන් මේ දැන් යථාබෝධයේ ඇවිදින් තියෙන්නේ ඇති යථාබෝධය ඇති වෙලා හැබැයි මේකත් එක්ක ගනුදෙනුව දිගටම යන මොකක් එක්කද මේ රූපස්කන්ධයත් එක්ක මේ ගනුදෙනුව යන්නේ අනිශ්චිතව දැන් මේක තමන් රූපස්කන්ධේ පරිහරණය කරන හැම අවස්ථාවකම මේ මේ නිරීක්ෂණය තුළ ඉන්න ඕන මම මගේ රූපස්කන්ධයත් එක්ක ගනුදෙනුව භාවිතය විවහාරය මේ පිළිබඳව කතා බහ සිතුම් පැතුම් මෙහිමද අනිශ්චිතද කියලා ටිකක් සෝදිසිමත්ව ඉන්නවා. ඉතින් ඒකේ මොකක් හරි නිශ්චිත ගතියක් එනවනේ. නිශ්චිත කියන්නේ අර ඇලෙන ගැටෙන මුලා වෙන ගතියට. මේකක් එනවනම් නැවත ඉතින් රූප රූපස්කන්ධය පිළිබඳ රූපකාය පිළිබඳව නැවත විදර්ශනාව වඩන්න නැවත ටිකක් විදර්ශනාත්මකව මෙනෙහි කරන්න ඕන අර කමටහන් තුන උනත් ඇති. මේ පටිගූල වශයෙන් ධාතු වශයෙන් සීවතික වශයෙන් මානසිකාර කෙරුවන එතනින් අපිට ඒ අනිශ්චිත බව එනවා. එහෙමයි. ඉතින් ඔහොම ගිහිල්ලා ඉතින් තවදුරටත් යනවා දැන් ওই රූප ධර්ම ටික පහු කෙරුවා. රූපස්කන්ධයේ රූප ධර්ම පිළිබඳ ප්‍රශ්න ඉවරයි. ඇත්තටම ඉවර වෙලා තියෙන්න ඕන මේ. ආ මේක මේ ඒ ඒම මොහොතේම ඒක අවසන් වෙනවා. ඉතින් පස්සේ බුදුරජාණන් වහන්සේ නාම ධර්ම වලට රැගෙන යනවා වේදනා නුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන ආදී වශයෙන් ඉදිරියට. ඉතින් අපි ඒ අනුව නාම ධර්ම පැත්තට ආව වේදනානුපස්සන කොටසට. මේ නිතරම නාම ධර්ම වලදී මුලටම ගන්නෙ ප්‍රබලතම මේ නාම ධර්මය. නාම ධර්ම අතුරින් ප්‍රබලතම නාම ධර්මය වෙන්නේ වේදනා. වේදනා කියන්නේ විඳීම කියන එක. ඉතින් ඒකත් අර මේ අපේ ජීවිතයේ පවතින දෙයක්. වුමනා කරන දෙයක්. දැන් රූපකාය කියන එක ඕනනේ අපිට. ඕන කියන්නේ ඒකේ යම් භාවිතයක් තියෙන. පැවැත්ම කියන කාරණේ ගත්තොත් ඒ පැවැත්මේදී ඉතින් රූප රූපකාය නැත්නම් රූපස්කන්ධය මේක පැවැත්මේ එක කොටසක්. ඒ වගේමයි වේදනා කියන්නේ විඳීම. ඒක බොහෝ වෙලාවට මානසිකයි. නාම ධර්මයක් හැටියටනේ වේදනාව උගන්වන්නේ. විඳීම. ඉතින් විඳීම ගැනත් අපි සාකච්ඡා කරුවා. සතිපට්ඨාන දේශනාවම ගුරු උපදේශය හැටියට තියාගෙන අපි වේදනානුපස්සනාව කතා කරුවා. ඉතින් මෙතෙන්දී සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා වශයෙන් ත්‍රිවිධ ආකාරයකින් අවබෝධ කරගත්තා. ඒ වගේම ඒවයි සාමිස නිර්ාමිස ભેදයක් කතා කරා. ඉතින් ඒ වගේ දේවල් අපි සාකච්ඡා කළා. දැන් අපිට වේදනා පිළිබඳ අර සතිය පවත්වන්න පුළුවන්. ඒ වගේම යමක් විඳිද්දි සම්පජානකාරී වෙන්න පුළුවන්. මොකද්ද මම මේ විඳිමින් ඉන්නේ? මොකද්ද මේ රූපයක් ඇසුරෙන්ද? රූපයක ගති ලක්ෂණ ස්වභාවය මම විඳින්මින් ඉන්නේ. ඒ ඇසුරින් ලබන වින්දනයක්ද? නැත්නම් ශබ්දයක් ඇසුරින් ලබන වින්දනයක්ද? ගන්ධයක්ද? රසයක්ද? ස්පර්ශයක්ද? ඒ වෙන්නක් කුමක් ඇසුරින් ලබන වින්දනයක්ද? ඒකේ ස්වභාවය සුඛද දුක්ඛද අදුක්ඛම සුඛද? දැන් ඉතින් හොඳ ප්‍රවීණතාවයක් තියෙනවා. වේදනාව පිළිබඳ. ඔය නිකාම් අර මේ සතුන් වගේ හැසිරෙන්නේ නැහැ වේදනාව යමක් විඳිද්දී. විඳිනවා බොහොම සබොද්දිකව සතිමත්ව දැන් විඳින්න පුළුවන්. අපිට පුළුවන් එහෙම විඳින්න. ඉතින් අපි බොහොම සංසුන්ව හැමදේම විඳිනවා. ඒ වගේම එතන තියෙනවා අර ආතාපි ගුණය. ආතාපි ගුණය කියන්නේ ආතාපි කියන්නේ අපි කියවනේ වීරිය කියලා ඒකේ තියෙන දෙපැත්තක්. කුසල පැත්තයි අකුසල පැත්තයි. අකුසල පැත්ත කියලා කියන්නේ uppannānaṁ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ kusalaṇaṁ dhammānaṁ pahānāය. එතකොට අපි යමක් නිදිද්දි ඒ පිළිබඳව නෝපන් අකුසලය ඒ කියන්නේ සුඛ වේදනාවේදී නම් රාගානුසය නිකන් ඇලෙන ගතිය නැමෙන ගතිය ඕනවට වැඩි ඒක පස්සේ පන්නන ගතියක් වගේ එනවනම් හැබැයි සිහිනුවණින් ඉන්නවනම් ඒක තේරෙනවා අකුසලයේ මතුවලා එන මොහොතේම අපිට දැනෙනවා අපි සිහිනුවණින් ඉන්නකොට. මොන දැන් මං සැප සැපයක් විඳිනවා රාගානුසය ගතියක් එනවා මේක ඒකට ඕන නැති විදිහට මේ නැඹුරු වෙන ගතියක් ඒක පස්සේ පන්නන ගතියක් ඒක ගැන නිකන් විවිධ විදිහට හිතන ගතිය එහෙම දෙයක් මතුවලා එනවා කියලා දැනෙනවා දැනෙන්නේ අර සතිය තියෙනවා නම් තමයි. ඒ මොහොතේ සතිමත් නම් තමයි. අන්න එතකොට අර විමසුම් නොවන යෙදෙනවා. යෙදුන ගමන්ම තේරෙනවා මේ සැප වේදනාව අල්ලගෙන මම මගේ හිතේ රාගානුසය එනවා නේද? වර්ණ රූපයක් නම් ඒ වර්ණ රූපේ නිමිත්ත අල්ලගෙන ව්‍යංජනේ අල්ලගෙන නැත්නම් ඒකේ භාවිතය අල්ලගෙන රාගානුසය එන්න පුළුවන්. ශබ්ද රූපයක් නම් ඒත් එහෙමයි. ගන්ධ රූපයක්, රස රූපයක්, ස්පර්ශ රූපයක් නැත්නම් යම්කිසි දෙයක ධර්මතාවයේ ස්වභාවයේ ස්වરૂපයේ ගතිය ලක්ෂණේ ප්‍රයෝජනේ වින්දනේ අලලා රාගානුසය වෙන්න පුළුවන්. හැබැයි සීනුවණෙන් හිටියොත් ඒක විඳින වෙලාවේ රාගානුසය වෙනවා නම් දැනෙනවා. අපි ඒකට කියන්නේ ඒක ගැන සතිමත් කියන්නේ. අනිත් පැත්තට දුක් වේදනාවක් විඳින අවස්ථාවක අපි සතිමත් වුණොත් පටිඝානසය එනවනම් දැනෙනවා. දැන් මට මේ මේක ගැන අමනාපයක් එනව නේද? රුස්සන් නැති ගතියක් එනව නේද මගේ හිතේ? කියලා. ඉතින් හුඟක් අය කියන්නේ ඒක අපිට දැනෙන්නේ පහු වෙලා කියලා. අර රාගානුශය දැනුනේ පහු වෙලා පස්සේ තමයි දැනුනේ මේ එවලේ දැනුන්නේ නැහැ කියලා. එවලේ විඳින විඳින වෙලාවේ ඒ රාගානුශය ඇති වෙනව දැනුන්නේ නැහැ පස්සේ දැනුණා කියලා. පටිඝානුශය තරහ ආපු බව පස්සේ තමයි දැනුනේ එවලේ මේ දුක් වේදනාවේදී පටිඝානුශය එවලෙම දැක්කේ නැහැ කියලා. ඒ ඒකට කමන්නේ. පස්සේ හරි දැක්කනේ. ඒ කියන්නේ ඒක වැදගත්. ඒක භාවනා ක්ෂේත්‍රයේ දියුණුවක් හැටියට අපි සලකන්නේ. නමුත් අපි වේදනාවේදී සතිය පවත්වන්න දෙකටම පුරුදු වුණොත් යමක් විඳිනකොට අවදියෙන් ඉන්නවා. දැනුවත්ව විඳිනවා කියලා අපි ඔකට කියන්නේ. නැත්නම් විඳීමේදී දැනුවත් වෙනවා. අපි විඳිනවා විඳිනවා කියන එක අපේ කැමැත්තේ මනාපේ රුචිය අනුව අපේ ඌමනාවෙන්ම කරන දේකුත් වෙනවා සමහර වෙලාවට. අපි බොහෝ ජීවිතේ එහෙම විඳින්න තියෙනවා. ඒක නෑ අනිත් පැත්තෙන් අපි කැමැති වුණත් අකමැති වුණත් හේතුඵල ධර්මානුකූලව විඳින්න වෙනවා කියලා අපි කියන්නේ. ඉතින් ඔය කොයික වුණත් කමන්නේ දැන් ඉතින්. දැන් යෝගියා හිතාමතා සැලසුම් කරලා පිළියෙල කරගෙන විඳිනවා වෙන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ දැන්. එහෙම නැත්නම් එහෙම පූර්ව සෝදානමක් හිතාමතා කරන දෙයක් නෙවෙයි අපිට විඳින්න උනා කියලා අපි කියන්නේ. විඳින්න වෙලා තියෙනවා. ඔමනේ අපි කියන්නේ. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඒක කොයික වුණත් කමක් නැහැ. ඒ විඳින මොහොතේ වේදියමානෝ සුඛං සැපයක් නම් දුක්ඛං දුෂ්කරතාවයක් නම් අදුක්කම සුඛං වා සමහර විට ඒ දෙකෙන් තොර දෙයක් නම් වේදියා මීති පජානාති. මම මෙහෙම එකක් මගේ කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් මම මෙහෙම එකක් විඳිනවා. හැබැයි මේකේ සුඛ ගතියක් තියෙනවා නම් කයට පහසුවක් මනසට සාහනයක් දැනෙන ගතිය ගතියක් තියෙන්න පුළුවන්. එතකොට අපි ඒකට කියන්නේ සුඛ වේදනාවක්. කයට අපහසුාවක් මනසට අසහනයක් දැනෙනවා වෙන්න පුළුවන්. ඒකට අපි කියන දුක්ඛ වේදනා. කමන්නේ ඔය දෙකම ස්වභාවිකයි හේතුඵල ධර්මතාවයක් හැටියටයි අපි දකින්නේ. ඉතින් ඒකෙදී අපි සතිමත් වෙනවා. සතිමත් වෙලා අපි කරන්නේ අර ආතාපි ගුණය තමයි නිතරම තියාගන්නේ. මොකද්ද? සුඛා වේදනාවේදී රාගානුසයට ඉඩ නොතබී. එහෙම රාගානුසයක් තියෙනවා නම් ඒක හිතින් අත්හැරගන්න. ඉතින් එතෙන්දී ඔය අපිට ඒවයි ප්‍රතිවිරුද්ධ ස්වභාවය මෙනෙහි කිරීම අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය මෙනෙහි කිරීම අපිට හුඟක් වැදගත් වෙනවා අර රාගානුසයක් තියෙනවා නම් ඒක බැහැර කරගන්න. ඊළඟට මේ දුක්ඛ වේදනාවේදී පටිඝානුසය තමයි එන්න නියමිත ඒවා අපි චූල වේදල්ල දේශනාවලදී පැහැදිලි වුණානේ. ඉතින් පටිඝානුසය එන්නේ එක වළක්ව ගන්න. ඔබ තමයි ඔය වීරිය කියලා කියන්නේ. ආතාපි ගුණය කියලා කියන්නේ ඒක. නූපන් ක්ලේශය උපදින එක වළක්ව ගන්න. උපන් ක්ලේශයක් තියෙනවනම් ඒක පැහැර කරගන්න. කියන්නේ රාගාංශයක්, පටිඝාංශයක්, අවිද්‍යාංශයක් තියෙනවනම් වේදනා තුන සම්බන්ධයෙන් ඒක බැහැර කරගන්න. අනිත් පැත්තට වේදනා තුන සම්බන්ධයෙන් කුසලයේ උපද්ද ගන්නවා. අනුප්පන්නාන කුසලානං ධම්මාන උප්පාද. ඒ වගේම උපන් කුසලයේ වැඩි දියුණු කරගන්න. මොනවා මොකද්ද මේ වේදනාව සම්බන්ධයෙන් ඇති වෙන කුසලය මොකද්ද? දැන් අපි මේ වේදනානුපස්සනාවෙනේ ඉන්නේ. එතකොට වේදනාව සම්බන්ධ කුසලය මොකද්ද? ඒව හරි වැදගත්. වේදනාව සම්බන්ධ කුසලය තමයි වේදනාව නැත්නම් සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව කියන මේ තුනම තුනේම ස්වලක්ෂණ දැකීමයි පොදු ලක්ෂණ දැකීම නැත්නම් සුවිශේෂ ලක්ෂණ දැකීමයි පොදු ලක්ෂණ දැකීමයි පළවෙනි කුසලය. ඒ මොහොතේ වේදනාවේ ස්වලක්ෂණය මොකද්ද? සුවිශේෂ ලක්ෂණය මොකද්ද? එක්කෝ ඒක සුඛ වෙන්න පුළුවන්. සුඛං වා කියලා කිව්වේ ඒකයි. නම් කියලා නිශ්චිත අර්ථයකින් කියන්නේ මේ මේ සුවිශේෂ ලක්ෂණය. මොකද ඒ සුවිශේෂ ලක්ෂණය එම මොහොතේ පවතින්න පුළුවන් දෙයක්. ඒක නිසා ඒක වා නම් හෝ අනියමාර්ථයෙන් තමයි යෙදෙන්නේ. විශේෂ ලක්ෂණ. ඉතින් සුඛං වා වේදනාව සමහර විට සැප වෙන්න පුළුවන්. දුක්ඛං වා සමහර විට වේදනාව පෙළෙන ගතියක් තියෙන්න පුළුවන් මේ මොහොතේ. එහෙම නැත්නම් අදුක්ඛම සුඛං වා ඒ මොහොතේ වේදනාවේ පෙළෙන ගතියක් හෝ පිනවන ගතියක් නොවෙන්නත් පුළුවන්. අන්න සුවිශේෂ ලක්ෂණය. ස්ව ලක්ෂණේ වේදනාවට අදාළ ලක්ෂණ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක ඉස්සෙල්ලා පැහැදිලි කරන්නේ. ඊළඟට වේදනාවේ පොදු ලක්ෂණය දකින්න. පොදු ලක්ෂණ. ඒ මොකද්ද? සුඛ වේදනාවටත් දුක් වේදනාවටත් අදුක්කම සුඛ වේදනාවටත් පොදු ලක්ෂණ. පොදු ලක්ෂණය තමයි අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, විපරිණාම ස්වභාවය, සමුදේවය ස්වභාවය, පටිච්ච සමුප්පන්න ස්වභාවය පොදු ලක්ෂණ. ඒක සුඛ වේදනාවටත් පොදුයි, දුක් වේදනාවටත් පොදුයි, අදුක්කම සුඛ වේදනාවටත් පොදුයි. අන්න පොදු ලක්ෂණ දැක්කා. ඒකයි ස්වභාවය. ඉතින් අන්න ඒක තමයි අපි ওই විපස්සනා කියන එකෙන් අදහස් කරන්නේ. විදර්ශනා කියන එකෙන් අදහස් කරන්නේ විශේෂයෙන්ම මෙන්න මේ පොදු ලක්ෂණ දැකීම. වේදනාවට අදාළ පොදු ලක්ෂණ තියෙනවා. අපිට ඒවා දකින්න පුළුවන්. අර වේදනාවේ සුවිශේෂ ලක්ෂණ සහ පොදු ලක්ෂණ. ඉතින් ඒක දැකලා අපි මේ ආතාපි වෙන. ආතාපි වෙන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව වේදනාව තුළ ඉන්න විඳි විඳිනවා නොඇලී විඳිනවා නොගැටි විඳිනවා මුලා නොයි ඒකයි නොවිඳිනවා නෙමෙයි විඳිනව නෙමෙයි මේකේ ස්වභාවය විඳිනවා. එහෙත් විඳින්නේ අර විදියට. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ සුවිශේෂ ලක්ෂණ පොදු ලක්ෂණ දැක ගන්න හුරු කර පුරුදු කර. ඉතින් ඒ විදිහට. ඉතින් දැන් ඔන්න අපිට පුළුවන් වෙනවා වේදනාවේ ස්වභාවය තේරුම් අරගෙන නැත්නම් වේදනාවට සතිමත් වෙලා විමස් විමසුම් නොවන යොදලා වේදනාව තුල නොඇලී නොගැටී නොමුලා විඳීම තියෙනවා බැඳීම නැහැ සාමාන්‍යයෙන් බැඳීම නැත්නම් අපි ඒකට කියන්නේ pāli භාෂාවෙන් තණ්හා කියලා. දුක දුකට හේතුව හැටියට දක්වන්නේ තණ්හාවනේ. ආයයන් තණ්හා. කතමංච වික්‍රේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයීති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී වශයෙන් දුකට හේතුව සමුදය සත්‍ය පැහැදිලි කරන්නේ එහෙමනේ. එතකොට දැන් දුකට හේතුව තමයි අයින් කරන්නේ. ඒකයි නිබ්බාන නිවි නැත්තම් නිරෝධ සත්‍යයේදී පැහැදිලි කරන්නේ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝපති නිස්සග්ගෝ මුත්‍යනාලයෝ කිය. එතකොට ඕක අයින් කරන්න නම් ඕක ඇති වෙන හැටි දකින්න ඕනනේ. කොහොමද මේ තණ්හාව ඇති වෙන්නේ? ඒකත් අපිට බුදු පියාණන් ශාරි අපූර්වට පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි මේක කලිනුත් පැහැදිලි කළා වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා බැඳීම කියලා. හැබැයි මේ විඳීම නිසා බැඳීම කියන දේ නিত্য දෙයක් හැටියටම කියන්නේ නැහැ. නিত্য දෙයක් වෙන්නේ නැහැ. නිත්‍ය දේවල් අපේ ධර්මයේ උගන්වන්නේ නැහනේ. අනිත්‍යනේ උගන්වන්නේ. මේක නිත්‍ය නෑ. විඳීම තිබුණු ඵලියටම බැඳීමක් වෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් කියන වේදනා පත්‍ය තණ්හා කියලා. විඳීම නිසා බැඳීම් ඇති වෙනවා කියලා. එතකොට විඳීම නිසා බැඳීම ඇති වෙන්නේ ඔය විඳීම ඇතුලේ නැත්නම් විඳින මොහොතේ ඇති වෙලා තියෙන යම්කිසි සුවිශේෂ තත්වයක් නිසා ඒක තමයි මෙතෙන්දි විශේෂයෙන් අපි මතු කරලා ගන්න දේ මතු කරලා ගන්න දේ අන්න ඒක දැන් අපේ වේදනානුපස්සනාවේදී ඒ දේ මතු කරලා ගන්න වෙනවා මොකද්ද මේ විඳීමත් එක්ක හඳුනා ගැනීමක් කියලා දෙයක් ඇති වෙනවා. ඒක වෙනත් දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා යම් වේදේති තං සංජානාති කියලා. යමක් විඳිනවද එතන හඳුනා ගැනීමකුත් සිද්ධ වෙනවා කියලා. එතකොට විඳීම සහ හඳුනා ගැනීම. මොකද්ද මේ හඳුනාගන්නේ? අර විඳීමට අදාළ බොහෝ දේවල් තියෙනවා. පළමුවෙන්ම වේදනාවේ තියෙන අර ස්වලක්ෂණ නැත්නම් සුවිශේෂ ලක්ෂණ හඳුනා ගන්න. සුඛ ගතිය, දුක්ඛ ගතිය, අදුක්ඛම සුඛ ගතිය ඒක. ඒක හඳුනා ගන්න. ඒක සාමාන්‍යයෙන් අසවතු අපතුජනත් හඳුනා ගන්නවා. මේ වෙලාවේ මේ මේ මේක සැපයි මේක දුකයි මේක සැප දුක් දෙකින් තොරයි කියලා සාමාන්‍යයෙන් තුන්වෙනි වේදනාවත් ශේක මට්ටමට ආපුවම අඳුරන්න පුළුවන් අසතෝ පුදුජන මට්ටමේදී සාමාන්‍යයෙන් කියන්නේ සුඛ දුක්ඛ දෙක විතරයි අඳුරන්නේ කියලා. මේ දෙක විතරයි කියලා. නමුත් අදුක්කම සුඛ වේදනාවත් අඳුනනව බුද්ධ දේශනාව ශ්‍රවණය කරයින් පස්සේ මේ තුන්වෙනි එකත් අඳුනන්න පටන් ගන්නවා. ඒතකොට දැන් ඒක අඳුන ගන්න. හැබැයි මේ අඳුනා ගැනීම මේ හරි අඳුනා ගැනීම අපිට අවශ්‍ය අඳුනා ගැනීම හැටියට සලකන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව එහි තියෙන පොදු ලක්ෂණ හඳුනා ගැනීම. සුවිශේෂ ලක්ෂණ නෙමෙයි. සුවිශේෂ ලක්ෂණ වලින් කරන්නේ ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය ඇති කරන. අර වේදනාවේ සුඛ ලක්ෂණය අඳුනගත්තම සුඛ ලක්ෂණේ විතරක් අඳුනගත්තොත් එතන ඉඳලා කරන්නේ එතන ඉඳලා ඒකට ඇලෙනවා. ඊළඟට වේදනාවේ දුක්ඛ ලක්ෂණේ විතරක් අඳුනගත්තොත් එතන වෙන්නේ ඒක එක්ක ගැටෙනවා. වේදනාවේ අදුක්කම සුඛ ලක්ෂණය විතරක් අඳුනගත්තොත් එතන වෙන්නේ ඒ වේදනාව පිළිබඳ එක්තරා නොදැනුවත් භාවයක යන එතකොට මේ හඳුනා ගැනීම අපි මේ සංඥාව ගැන අද ටිකක් කතා කරන්නේ මේක සියලුම ඉදිරියේ අපේ සාකච්ඡාවට ප්‍රයෝජනවත් වෙනවා එතකොට සුවිශේෂ ලක්ෂණයේ සලක්ෂණේ විතරක් හඳුනාගත්තොත් ක්ලේශය උපදිනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ සුඛ වේදනාවෙත් දුක්ඛ වේදනාවෙත් අදුක්ඛම සුඛ වේදනාවටත් අදාළ පොදු ලක්ෂණ හඳුනා ගැනීමට අපිව යොමු කරලා තියෙනවා. පොදු ලක්ෂණ කියන ඒවා දැන් අපි දන්නවා. පොදු ලක්ෂණ කියන්නේ අනිත්‍ය ලක්ෂණය. ඒක අපි කියන්නේ අනිත්‍ය ලක්ෂණය හඳුනා ගැනීම අවබෝධ කර ගැනීමට අපි කියන අනිත්‍ය සංඥාව කියලා. අනිත්‍ය සංඥා. අනිත්‍ය ස්වභාවයේ අවබෝධ කර ගැනීමට කියන්නේ අනිත්‍ය සංඥා කියලා. සංඥා කියන්නේ pāli භාෂාවෙන් වටහා ගන්නවා, තේරුම් ගන්නවා, අවබෝධ කර ගන්නවා කියන එක. එහෙම හැකියාවක් අපි ළඟ තියෙනවා. මේ නාම ධර්ම අතරේ තියෙනවා සංඥා කියලා නාම ධර්මයක්. ඒකේ ඒකේ ඒකේ ස්වභාවය තමයි යමක් හඳුනා ගැනීමේ හැකියාව. සංජානන හැකියාව. සංඥා. එතකොට මේ සංඥාවට පුළුවන්කම තියෙනවා වේදනාවේ ගති ලක්ෂණ අඳුනගන්න. එයා ඉතින් වැඩිපුරම අඳුනගන්නේ දෙකයි. සුඛ ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණයයි. දෙක තමයි අඳුනගන්නේ. ඔතනින් එහාට අඳුනා ගැනීමේ හැකියාව හරිම අඩුයි. ගොඩක් අඩුයි. හැබැයි ටිකක් මේ ආර්ය ශ්‍රාවක වුණාම හරියානන්දස්සාවිය, හරිය ධම්මස්සකෝවිදෝ, හරිය ධම්මේ සුවිනීතෝ. සප්පුරිස ආනන්දස්සාවි, සප්පුරිස ධම්මස්සකෝවිදෝ, සප්පුරිස ධම්මේ සුවිනීතෝ කියලා ඔය අසුතවා පුතුජන භූමියෙන් අපි මිදෙන අවස්ථාවක් තියෙනවනේ. එතෙන්ට ආපුවාම අර තුන්වෙනි ලක්ෂණයත් අඳුන ගැනීමේ හැකියාව වෙනවා. මොකද්ද? අදුක්කම සුඛ කියන එකත් අඳුන ගන්න පුළුවන්. තවම සලක්ෂණ විතරයි අඳුනගෙන තියෙන්නේ. එහෙනම් කෙලෙස් උපදින. මොකක් ගැනද? වේදනාව විඳීම පිළිබඳව. එහෙනම් ඔය සංඥා මට්ටම මදි. එහෙනම් ඔය අඳුනා ගැනීම පුළුල් තලයකට ගෙනියන්න ඕන. ඒකට තමයි අභිඥා පරිඥා කියලා කියන්නේ. පඤ්ඤා අභිඥා පරිඥා කියන වචන වලින් සඳහන් කරන්නේ අන්න අර සුවිශේෂ ලක්ෂණ අඳුනා ගැනීම නොවේයි පොදු ලක්ෂණ අඳුනා ගැනීම. පොදු ලක්ෂණ යටතේ තියෙන්නේ අනිච්ච අනත්ත් විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න වෙන දේවල්. අන්න ඒවා අඳුනා ගැනීමට කියනවා අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා ඔහොම උගන්වනවනේ සාමාන්‍යයෙන් මේ ගිරිමානන්ද සූත්‍රයේ ගොඩක් දෙනකොට මම හිතන්නේ මේ හුරු පුරුදු දේශනාවක් ගිරිමානන්ද සූත්‍රය. ඉතින් අංගුත්තර නිකායේ දශක නිපාතයට ඇතුළත් වෙන කරුණු 10ක් තියෙන නිසා. ඉතින් මේ ඕකේ ඕකේ පෙන්වන්නේ ওই සංඥා. ඉතින් අපි මේ සංඥා අපි තුල ඇති කරගන්න ඕන. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව ඇති කරගන්න. අනිත්‍ය සංඥාව වඩනවා කියලා කියන්නේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න. දැනටමත් අපි ඕක අවබෝධ කරන් තියෙන. නමුත් වේදනාව තුල ඉන්න ගමන් වේදනාවේ අනිත්‍ය වේදනාව අනිත්‍ය ධර්මයක් හැටියට අවබෝධ කර ගැනීමයි මෙතන තියෙන්නේ. අන්නෙතෙන්ට આવොත් තමයි කෙනෙකුට වේදනාව පිළිබඳ අනිශ්චිත වෙන්න පුළුවන්කම අර වේදනා නඩුව ඉවර කරන්න පුළුවන් වෙන්නේ ඉල්ලාස් කරගන්න පුළුවන් වෙන්නේ අර අපි රූප නඩුව ඉල්ලාස් කරගත්ත. ඒ වගේ මේ වේදනා ස්කන්ධය වේදනා පිළිබඳ නඩුව නැත්නම් මේ පටලැවිල්ල මේ රණ්ඩුව නැත්නම් අපි ඒකට කියන ඇලෙන ගැටෙන මුලා වෙන ගතිය තනි වචනයක් කියන තණ්හා කිය. වේදනාපච්චය තණ්හා. ඕක ඉවර කරන්න පුළුවන් වෙන්නේ වේදනාවේ පොදු ලක්ෂණ. පොදු ලක්ෂණ කියේ අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මෙන්න මේවා අඳුනාගත්තොත් විතරයි. ඒකට කියනවා අනිච්ච සංඥා. අනාත්ම සංඥා. අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන්. ඉතින් අපි අද ඔයින් හතරක් විතර නිකන් කතා කරමු. කියන්නේ අපි අවබෝධයේ පිණිස හැබැයි දන්න කාරණා මේ අපේ දම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍ර මේවා නොදන්නවා නෙවෙයි. නමුත් දන්න බව ඇත්ත අපි අපි ළඟ තියෙන එක්තරා ගැටලුව දැනුම භාවිත කරගන්න බැරුව යනවා අවශ්‍ය වෙලාවට. මේක දාගන්න බෑ එතෙන්ට ඇප්ලයි කරගන්න බෑ. යොදා ගන්න බැරුව දැන්. හැබැයි ඒක පුළුවන් වෙනවා අපිට නිතර නිතර භාවිත කළොත්. නිතර නිතර භාවිත කරොත් දැන් අනිත්‍ය අනිත්‍ය අනිත්‍යයි කියලා අපි දන්නවා දැනටමත් නොදන්නවා නෙවෙයි දැන් මොකද අප අපි බණ අහලා මේ කරලා තියෙනවා. අපි මේක දැකලා තියෙනවා. වේදනාව අනිත්‍යයි. කියන බව දැනටමත් අපි දන්නවා. එතකොට ඕක කොතෙන්ද අපිට යෙදෙන්න ඕන තැන කොතනද? යෙදෙන්න ඕන අපි යමක් විඳින්මින් ඉන්න අවස්ථාවේ ඒ වේදනාව වෙනස් වෙනෝනේ හිටිගම. අපි සුඛ වේදනාවක හිටියා කියලා හිතමු. හිටි ගමන් මේ සුඛ වේදනාව වෙනස් වෙලා දුක් වේදනාවක් මතුවේ. උදාහරණ වලින් කියමුකෝ. උදාහරණ වලින් අපි රූපකාය ගමු. දැන් රූපකාය උන්න ටික සෞඛ්‍ය සම්පන්නව තියෙනවා ඉතින්. තිබිලා මේ සෞඛ්‍ය සම්පන්න කොට තියෙනකොට තියෙන ඒ එතකොට පවතින වේදනාව සුඛනේ. රූපකාය ඇසුරෙන් පවතින වේදනාව සුඛ. ලෙඩ වෙනවා. එකපාරටම. එතකොට රූපකාය ඇසුරෙන් එන වේදනාව මොකක්ද? දුක් වේදනා. එතකොට දැන් හිටි ගමන් වෙනස් වුණා. සුඛ වේදනා වෙනස් වුණා. සුඛ වේදනා අනිත්‍යයි. නිට්ටය නෙවෙයි කියන්නේ. එතකොට අපිට මේ වෙන විට අනිච්ඡං කියන දැනුම තියෙනවා. වේදනාව අනිත්‍යයි කියන දැනුම තියෙනවා. ඒත් අපිට අතෙන්දී මේක ඇප්ලයි කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මේක ඒ දාගන්න මේක යොදා ගන්න බැරි වුණා. මේ යොදා ගන්නවා කියන එක තමයි යෝ නැතුව අපි දා ගන්නවා කියලා කෙටියෙන් කියන්නේ. යොදා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඉතින් අපි කම්පා අනේ මේ සුඛේ නැති වුණානේ. කොච්චර හොඳට හිටපු මමද මේ ලෙඩක් දුකක් නැතුව හිටිය. වේදනාවක් එක්කමක් නැතුව හිටිය. දැන් බලන්නකෝ. පුදුම වේදනාවක් එක්කමක් නේ. හරිම අපහසුයිනේ. ආදි වශයෙන් කියලා නමුත් යන්නේ එතෙන්දි තමයි අපිට මේක යොදා ගන්න වෙලාව. යෙදෙන්න ඕනේ ඒක වෙලාවේ. මේ සුඛය අනිත්‍යයි කියලා. දුක්ඛයේ හිතන වෙලාවලුත් එහෙම තමයි. අපි දුෂ්කරතාවයක ඉඳලා ඉඳලා ඒකෙන් ගොඩ යනවා. එහෙම වෙලාවල් නම් කියන අපේ නිවන් දැක්කා වගේ කියලා. ගොඩ යන. එතකොට එතන මොකද්ද වෙන්නේ? දුක් වේදනාවත් අනිත්‍යයි. ඉති ගමන් தත්ත්වය වෙනස් වෙලා අර තිබුණු දුෂ්කරතාවය මගේ ඇවිල්ලා ගියා. ගතයි. එතෙන්දි මතක් වෙන්න ඕනේ. එතෙන්දි ඒක යෙදෙන්න ඕන. ආ දුක් වේදනාවත් අනිත්‍යයි නේද? ඒ වගේම අර සුඛ වේදනාවට අපේ තියෙන්නේ සාමාන්‍ය தත්ත්වයේ තුල ආත්මගතියක් නේ තියෙන්නේ. මේ සුඛ වේදනාව ඇති කරගත්තේ මම. ඒක මගේ. ඒක මට ඕන හැටියට තියෙන්න ඕනේ කියලා වගේ අදහසක් නේ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියන මේ සුඛ වේදනාව විඳින ගමන් ඒකේ අනාත්මය බලන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඕවට වැඩිය කැමති නෑ. ඔය ඔය පොදු ලක්ෂණ බලන්න හුඟ දෙනෙක් වැඩිය කැමති නෑ. අර සුවිශේෂ ලක්ෂණ වලට තමයි කැමති. සුඛ ගතියට කැමති සුඛය අනිත්‍ය බව මෙනෙහි කරන්න කැමති නැහැ. සුඛ වේදනාවට කැමති සුඛ වේදනාව අනාත්මයි කියලා මෙනෙහි කරන්න කැමති නැහැ. එහෙම කෙනාට ඉතින් කවදාවත් මේ අනිශ්චිත වෙන්න බෑ වේදනාවේ. වේදනාව පිළිබඳ දුක්ඛ දෝමනස්යන්ගෙන් කවදාවත් මිදෙන්න බෑ. ඉතින් අපි ඒක නිසා වේදනාවේ පොදු ලක්ෂණ අනිත්‍ය අනාත්ම ලක්ෂණ නිතර නිතර මෙනෙහි කරන්න. නිතර නිතර කියන්නේ වේදනාවක් නැති වෙලාවක නෙමෙයි. වේදනාවේ පොදු ලක්ෂණ මෙනෙහි කරන්නේ වේදනාවක් ඇති වෙලාවක විඳීමක් කරන වෙලාවක. ඉතින් අපි ඒක පුරුද්දක් කරගන්න. පුරුද්දක් කරගත්තොත් භාවිතා බහුලී කතා. එක සැරයක් කරලත් කරලා නෙමෙයි. හැම විඳීමකදීම එහි අනිත්‍ය ස්වභාවය අනාත්ම ස්වභාවය අනිත්‍ය සංඥා අනාත්ම සංඥා ඒකේ අසුභය අසුභය කියලා කිව්වේ අපි අපි ඒක දැන් තේරුම් අරගෙන නේ තියෙන්නේ අසුභයට අපි පාවිච්චි කරේ අසුචි අසුභ පටිකූල කියන වචනනේ යෙදුනේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඉතින් සුඛ වේදනාවේ ප්‍රතිවිරුද්ධය මොකද්ද පටිකූලය මොකද්ද දුක්ඛය දුක් වේදනාවේ ප්‍රතිකූලය මොකද්ද? සුඛය. ඒතකොට එකක ඉන්නකොට අනිත් එකත් මේක අනිත් පැත්තේ පළුවත් අනිත් පළුවක් තියෙනවා කියලා මෙනෙහි කරගන්න. ඒක තමයි අසුභ සංඥාව කියලා කියන්නේ. නැත්නම් පටිකූල මානසිකාරය කියලා කියන්නේ. පටිකූල මානසිකාරව හැටියට මේක බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ප්‍රතිවිරුද්ධ ස්වභාවය මෙනෙහි කරා. ඒකේ අනිත් පළුවත් පොඩ්ඩක් බලනවා. මම දැන් ඉන්නේ සුඛේ. මම දැන් කායික පහසුවක් මානසික සහනයක් විඳින්මින් ඉන්න. හැබැයි මේක නිත්‍ය නෑ. ඕනම වෙලාවක මේක අනිත් පළුව එන්න පුළුවන්. මොකද්ද මේක අනිත් පළුව? ඒ තමයි ඉතින් දුක් වේදනා. එන්න පුළුවන්. එතකොට ওই දෙකම දන්නේ කෙනා අර අනිත් පළුව ආවා කියලා කලබල වෙන්නේ නැහැ. මොකද දන්නෝ මේක එනවා අනිත් කෑල්ල. මේක එක කෑල්ල මේ කෑල්ල විතරක් නෙමෙයි තියෙන්නේ. අනිත් කැල්ලක් තියෙනවා. ඉතින් ওই විදිහට අනිත්‍ය සංඥාව, අනත්ත් සංඥාව, අසුභ සංඥාව. ඒක ඉඳගෙනම ඒව තේරුම් ගන්න. ඒ වගේම ආදීනව සංඥාව. නේ? සුඛේ ආදීනවේ මොකද්ද? දුක්ඛේ ආදීනවේ මොකද්ද? අදුක්ඛම සුඛාවේ ආදීනවේ මොකද්ද? ආදීනව කියන්නේ සාමාන්‍යයෙන් pāli භාෂාවේ ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන් අයහපත කියන එක. ඒතර ධම්මදින්න තේරින්නාන්සේ පැහැදිලි කරන්නේ සුඛාය පන විසාක වේදනාය රාගානුසය අනුසේ. ඕක තමයි ආදීනවය. සැප වේදනාවේ ආදීනවය ඒකෙන් වෙන්න පුළුවන් අයහපත මොකද්ද කියලා ඇහුවොත් සාමාන්‍යයෙන් අසුතවා පුදුජන කෙනෙක්ගෙන් අහුවොත් මේ සැප වේදනාවෙන් වෙන්න පුළුවන් අයහපත මොකද්ද කියන්න පුළුවන්. යයි සැප වේදනාවේ මොකද්ද තියෙන අයහපත? සැප වේදනාව කොච්චර ශෝකද? ඒක අයහපතක් නෑනේ. කියලා තමයි කියන්නේ. නමුත් මේකේ ආදීනවයක් තියෙනවා. ආදීනවේ තේරුම් ගැනීමයි ආදීනව සංඥා කියන්නේ. මොකද්ද සැප වේදනාවේ ආදීනවේ සැප වේදනාව වෙන්න පුළුවන් අයහපත රාගානුසය අනුසේති දන්නේම නැතුව රාගානුසය වෙන්න පුළුවන් දිගින් දිගට සැපයක් විඳිනකොට අසතියෙන් හැබැයි සීනුවණින් තොර වුණොත් තමයි ඒක අන්න ආදීනව. ඉතින් ආදීනවය මෙනෙහි කරන්න ඕන. මම මේ සැපයක් විඳිනවා මම මේකට ඇලෙන්න ඉඩ තියෙනවා. ඇලෙන්න ඉඩ තියෙනවා. ඔය ඔය විදිහට අනිත්‍ය ස්වභාවය වේදනාවේ වේදනාවේ අනත්ත් ස්වභාවය වේදනාවේ අසුභය වේදනාවේ ආදීනවය මෙනෙහි කරගන්න පුළුවන් නම් කොයි වෙලාවෙත් වේදනාවේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව පවතින්න පුළුවන්. එතෙන්ටයි අපි ආයුත්. ඒකටයි මේ වේදනාව ළඟට සංඥාවක් අපි කිට්ටු කරගන්නේ යම් වේදේති තං සංජානාති යමක් විඳිනවද ඒ විඳීමත් එක්ක හඳුනා ගැනීමකුත් වෙනවා එතකොට අර වැරදිලාවත් ස්වලක්ෂණ සුඛ ගතිය දුක්ඛ ගතිය දුක්ඛම සුඛ ගතිය විතරක් හඳුනාගත්තොත් වැඩක් නැහැ ඒක ඉතින් අසුතා පුදුජනත් හඳුනගන්න බල්ලෝ කපුටොත් ඒක හඳුනගන්න බල්ලෝ කපුටොත් හඳුනනවානේ සුඛ වේදනා දුක් වේදනාව අඳුරනවා. දුක්ඛම සුඛ වේදනාවත් අඳුරන ඇති. හැබැයි ඒ තුන විතරක් අඳුනගත්තට මම දීතකොට ආර්ය නෙවෙයි. ආර්ය වෙන්නේ නැහැ. සම්පූර්ණ අසුතව පුදුජය. හැබැයි සුඛ වේදනාවේ ආදීනවය දන්නවනම් සුඛ වේදනාවේ අනිත් පළුව පටිගෝලය නැත්නම් අසුභය දන්නවනම් සුඛ වේදනාව අනාත්මයි කියලා දන්නවනම් ඒ ඒ ස්වභාවය දන්නවනම් ඒ ස්වභාවය වැටහෙනවනම් තේරෙනවනම් අන්න ආර්ය තත්වයට සුඛ වේදනාවේ අනිත්‍ය දකිනවා. ඔන්න ආර්ය තත්ත්වයට. එතෙන්ට ආයෙ කෙනා තමයි වේදනා නිරෝධ කරන්නේ. නැත්තම් වේදනා උපාදානය අයින් කරගන්න පුළුවන් කියලා. වේදනා නිරෝධය කියන්නේ වේදනාව නැති කරනවා නෙමෙයි. සමහර විටන්නේ වේදනා නිරෝධ කියව නිරෝධ කියන වචනේ සාමාන්‍ය තේරුම නිමා වෙනවා අවසන් වෙනවා කෙලවර වෙනවා වගේ අදහසක් නේ තියෙන්නේ. ඉතින් ওই අදහසේ ඉඳගෙන වේදනා නිරෝධ කියන්නේ මොකද කියලා ඇහුවොත් ආ වේදනාව අවසන් කරනවා. වේදනා නිරෝධ කියන්නේ වේදනාව සංකිරීමක් නෙමෙයි. වේදනාව පිළිබඳව තණ්හා මාන දිට්ඨිය අවසන් කිරීමයි වේදනා නිරෝධ කියන්නේ. වේදනාව තියෙනවා අපිට වේදනාව පිළිබඳව නිරෝධ කරන්න පුළුවන් නම් එතන තියෙන්නේ අත් සංඥාවක්. අපිට ඕන හැටියට වේදනාව අවසන් කරන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවනම් එතකොටම වැරදි සංඥාවකට ඇවිල්ලා නැහැ. අත් සංඥාවට ඇවිල්ලා. නෑ වේදනා නිරෝධය කියන්නේ වේදනාව අවසන් කිරීම නෙමෙයි. ඒක අපිට ඕන හැටි අවසන් කරන්න හරි ආරම්භ කරන්න හරි පුළුවන් එකක් නෙමෙයි. ඒක හේතුඵල ධර්මතාවට බාර දීලා නිකන් ඉන්න වෙනවා අපිට. සුඛ වේදනාවට අදාළ හේතුව යෙදුනද සුඛ වේදනාව එනවා. සුඛ වේදනාව යන්න අදාළ හේතුව යෙදුනද යනවා. සුඛ වේදනාව පවතින අදාළ හේතුව තියනවද පවතින. දුක් වේදනාව. ඒත් එහෙමයි. ඉතින් දුක් වේදනාව සමුදේ වෙන්න හේතුව යෙදුණු සමුදේ වෙනව හට ගන්න. පවතින හේතු යෙදිලා තියෙනවා නම් දුක් වේදනාව පවතිනවා. දුක් වේදනාව අවසන් වෙන්න හේතු යෙදිලා තියෙනවා නම් නිමා වෙන්න, වය වෙන්න, වය වෙන්න. විපරිණාමය වෙන්න හේතු යෙදුණු විපරිණාමය ඒක නිසා ඒක මේ අපිට අදාළ වැඩක් නෙමෙයි. ඒක හේතුඵල ධර්මතාවයට අදාළ වැඩක්. ඒක නිසා මේ වේදනාව නිරෝධ කරනවා කියුවොත් එහෙම වැරදි දැනකට ගියා වෙනෝ ආත්ම සංඥාවට ඇවිල්ලා අපි මේක කරන්නේ මට පුළුවන් ඕක කරන්න අරකින් මේකෙන් කියලා ඒ එහෙම නිරෝධ කරන්න ගියපු අය තමයි ඔය සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියලා එකක් අල්ලගත්තේ වැඩේ වැරදිච්ච දැනේට. ඒක අල්ලගත්තේ ඒ අය තමයි. සංඥා වේදනා දෙක නිරෝධ කරන්නම් මට පුළුවන් කරන්න මං කරන්නම් ඕක මොකද බැරි? එතකොටම ආත්ම සංඥාවට ඇවිල්ලා. ආත්ම සංඥාවට ඇවිල්ලා තියෙන්නේ. නෑ. බුදුරජාණන් වහන්සේ වේදනාව බාර දීලා තියෙන්නේ හේතුඵල ධර්මතාවයට. හේතු පරදන්තයි. ඉතින් ඔය විදිහට ඕවා අවබෝධ කර ගැනීම අනත්ත සංඥා. මොකේ අනත්තේද? වේදනාවේ අනත්තය. මේ මාකරා වේදනාව එනවා, පවතිනවා, යනවා. සුඛ වේදනාව එනවා, පවතිනවා, යනවා. දුක්ඛ වේදනාව එනවා, පවතිනවා, යනවා. මොන හරි ඇසුරෙන් ඉතින් රූප ධර්ම ඇසුරින් මොන හරි ඇසුරින් ද්‍රව්‍ය භාණ්ඩයක් ඇසුරින් වෙන්න පුළුවන්. ඇහැට පේන එක, කනට ඇහෙන එක නිසා. නාසයට, දිවට, ගයට දැනෙන දෙයක් නිසා. මනසට වැටහෙන දේ නිසා වෙන්න පුළුවන් ওই වේදනා එන්නේ. වේදනා පවතින්නේ. වේදනා යන්නේ. ඒක කාගේ වැඩ? ඒක ඉතින් හේතුඵල ධර්මතාවයේ වැඩ. අපේ වැඩක් නෙමෙයි. ඉතින් අපි ඕක ලොක්ක වුණොත් අපිට පුළුවන් ඒ තම්මම ඒ සෝහමස්මි ඒ සෝමේ අත්තා කියලා ගත්ත ගමන්ම ඉතින් මොකද වෙන්නේ? අකුසල සංඥාවට ගියා. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ කොහොමද? "නේ තම්මම නේසෝමස්මි නමේසෝ අත්තා" මම නෙවෙයි මගේ නෙවෙයි මට ඕන හැටියට පවත්වන්න පුළුවන් කමක් නැහැ වේදනාව වේදනාව පිළිබඳවත් අපිට ශුන්්‍යත සමාධිය ඇති වෙන්නේ. අපි මෙතෙන්දී ওই සමාධි තුනක් ගැන කතාවක් යනවානේ. අනිමිත්ත අප්පනිත ශුන්්‍යත කියලා. වේදනාවේදීත් මම ඕක කියන්න කැමතියි. මොකද ඕක දිගින් දිගටම ඇහුව ප්‍රශ්නයක්. වේදනාවේ නිමිති මොනවද? සුඛ ගතිය. දුක්ඛ ගතිය, අදුක්ඛම සුඛ ගතිය තමයි වේදනාවේ තියෙන නිමිති. ඉතින් ආර්ය ශාවකයා නිමිත්ත ගන්නෑ. අනිමිත්ත. ඒකයි. වේදනාවේ ශුන්්‍යත වේදනාව ඉතින් නේතම්මම නේසවමස්මි නමේසවත්තා මම කියලා මගේ කියලා ගන්න බෑ මට ඕන හැටියට පවත්න්න බෑ අන්න ගැඹුරු අවබෝධය අන්න අනත්ත් සංඥාවයි ඉතින් එහෙම එහෙම එහෙම මෙනෙහි කරන්න ටිකක් හුරු වෙන්න ඕනේ. ටිකක් නෙමෙයි නිතර නිතර හුරු වෙන්න. එතකොට ඕනම වේදනාවකදී අර පොදු ලක්ෂ මේ සුවිශේෂ ලක්ෂණ පහු කරගෙන ගිහින් අපි පොදු ලක්ෂණ වලට වැටෙනවා. ඒකට ඒකට තමයි විපස්සනා කියලා කියන්නේ. අර සුවිශේෂ ලක්ෂණ වල ඉන්නවනම් විපස්සනා නෙවෙයි. වේදනාවේ සැපේ අඳුනගත්ත කියන්නේ විදර්ශනාවනේ. ඒක ඉතින් මං කියුවේ සාමාන්‍ය අසුතව පුදුජනට විතරන්නේ බල්ලා කපුටෝ අඳුනනවා. වේදනාවේ සැප ලක්ෂණ. ඒ කියන්නේ ඒගොල්ලෝ පස්සේ ඒව පස්සේ පන්නන්නේ. වේදනාවේ දුක්ඛ ලක්ෂණ ඒගොල්ලෝ අඳුනනවා. ඒ කියන්නේ ඒවයින් පලා යන්න දඟලන. ඒව ආපුවම හැපෙන්නේ, වැළපෙන්නේ, රණ්ඩු කරන්නේ, හපා ගන්න. ගහ මරා ගන්න. ඒ දුක්ඛ ලක්ෂණේ දන්නේ නැහැනේ. ඒකෙන් පලා යන්න හදන නිසා. ඒව ආර්ය නෙමෙයි. ආර්ය වෙන්නේ මේ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය සංඥාව තියෙනවා නම් වේදනාව. අනත්ත් සංඥාව තියෙනවා. අසුභ සංඥාව තියෙනවා. ආදීනව සංඥාව තියෙනවා නම් ඔන්න ආර්ය. අන්න ආර්ය தත්ත්වයට ආවා. ඉතින් ඕක හුඟ දෙනෙක් කියන්නේ අනේ අපි මේ සංඥා වේදනාව වෙලාවේ ඕකේ ඉන්නේ නෑනේ කියලා. වේදනාවේ සුඛය විතරයි දැනෙන්නේ. වේදනාව අනිත්‍ය දැනෙන්නේ. සුඛ වේදනාව අනිත්‍ය දැනෙන්නේ. දැනෙනවා නැත්තේ නෑ හැබැයි නිතර නිතර ඒ දෙන්නවා. ඕකට මම උදාහරණයක් කියන්නේ මෙහෙමයි. දැන් මම හිතන්නේ මේ අපේ කල්යාණ මිත්‍රයෝ උඟ දෙනකොට පුළුවන් ඇති වාහන පදවන්න. ඩ්‍රයිවිං පුළුවන්. මුලදී අපි වාහනයක් පදවන්න පුරුදු වෙනකොට බලන්න අපිට ඉතින් වාහනේ අතට ගත්ත දවසේ ඉතින් ඔක්කොම ගියර් ගැන කියලා අපි හිතමු ගියර් බොක්ස් එක ගියර් ගැන කියලා තියෙනවනේ. ගියර් කියලා කියන්නේ මේකේ වේග සීමාව වේගය අඩු වැඩි කිරීමේ ක්‍රමවේදයනේ. ඒක මාරු කරගන්න එක අවශ්‍ය වෙලා ගියර් මාරු කරනවා කියලා කියන්නේ. ඉතින් මුලදී ඉතින් අර ඩ්‍රයිවින් අපිට පුහුණු කරන ගුරුවරයා ළඟ ඉඳන් දැන් කියන දැන් දැන් දැන් ෆස්ට් එකට දාන්න දැන් සෙකන්ඩ් එකට දාන්න දැන් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියනවනේ. ඉතින් කියන කිව්වම තමයි අපි දාන්නේ ගියරේ. එතකන් අපි දන්නේ දැන් මේ ෆස්ට් එකට දාන්න ඕනද සෙකන්ඩ් එකට දාන්න ඕනද පළමු ගියරේ දෙවෙනි එකද තුන්වෙනි එකද දන්නේ. ඉතින් කියලා දෙනවා මේ මේ කන්ද නගිනකොට කන්ද බස්සනකොට මේක මේක යන්න ඕන. පෑන්නේ යනකොට මේ ගියර එක යන්න ඕන. මේ වේගය මෙතෙන්ට ගත්තයින් පස්සේ මේ ගියර එක මාරු කරන්න ඕන. කියලා ඉතින් කියලා දෙනවා. ඉතින් කියලා දුන්නාම අපි ඉතින් හරි අමාරුයි. ඉතින් අමාරුවෙන් දාගන්න ගියර එක දාගෙන මම මේ කතා කරන්නේ ගියර අතින් දාන වාහන ගැන දැන් නම් ඉතින් තියෙන්නේ ඔටෝ ගියරනේ. මේ අතින් දාන එකේ අරමයි අපි දාගන්නේ. දාලා දාලා පුරුදු වෙලා ටික කාලයක් යනකොට මේ කවුරුවත් කියන්න ඕනේ නැහැ ගියර දාන්න ඕනේ කියලා. මේ පල්ලම දකින්නකොටම පල්ලමට අදාළ ගියර එක නිකන් ස්වයංක්‍රීයව වැටිලා ක්ලච් එක පෑගිලා ගියර එකත් වැටිලා. කන්ද දකින්නකොටම කන්දට අදාළ ගියර එක වැටිලා. තැන්න දකින්නකොටම තැන්නට අදාළ ගියර එක වැටිලා. ඊට පස්සේ ඉදිරියේ වාහන මොකක්වත් නැත්නම් පාර හොඳට පැහැදිලි නම් ඇස්ලේටෙත් පෑගිලා ඊළඟ ඊළඟ ඊළඟ ගියර් වලට නිකම්ම ගිහිල්ලා. දැන් වාහනේ පෑයක් පදවපු කෙනාගෙන් ඇහුවොත් ෆස්ට් එකට කී සැරයක් දැම්මද? සෙකන්ඩ් එකට කී සැරයක් දැම්මද? තර්ඩ් එකට කී සැරයක් දැම්මද? ටොප් එකට කී සැරයක් දැම්මද කියලා කියන්න පුළුවන්. කියන්න බෑ. දාලා හැබැයි දාන. ඇයි ඒ? භාවිතා බහුලී කතා. එන්න බුදුහාමුදුරු භාවනාවේදී පාවිච්චි කරන වචන. භාවිත කරලා තියෙන බහුලීකත කරලා තියෙන. නිතර නිතර මේක කරලා තියෙන. වේදනාවේ අනිත්‍ය නිතර වඩලා තියෙන. වේදනාවේ අනාත්ම ස්වභාවය හැම විඳින හැම මොහොතකම වඩලා තියෙන. එතකොට ඉතින් ඔක ආයි අනිත්‍යං අනිත්‍යං අනිත්‍යං කියලා මෙනෙහි කරන්න දෙයක් නෑ. මුලදී අපි මෙනෙහි කරමු. අර ගුරුවරයා ඕන්න දැන් ගියර් එක මාරු කරන්න කියලා කියනකොට මාරු කරනවා වගේ. පස්සේ පස්සේ ඉතින් කියලා දෙනවා මේ මේ මේ විදියයි ඒක මාරු කරගෙන යන්න. මාරු නොකරොත් මේකයි වෙන්නේ කියනවනේ. මාරු නොකරොත් එක්කෝ කඩා බිඳගෙන පස්සට ගිහිල්ලා කොහේ හරි හැපේ. ඒ වගේ තමයි වේදනාවේදී මේ සුඛ වේදනාව විතරක් ගත්තොත් අර ඒක ගියර් එකේ යනවා වගේ තමයි. ගිහිල්ලා ඉතින් හැප්පිලා මොකක් හරි වෙනකන් මේක පාලනය කරගන්න බැරුව ගිහිල්ලා දැන් ඒක තනි ගියර් එකේ ගියොත් වෙන දේ දන්නවනේ වාහනේ පාලනය කරගන්න උගාම උපකාරී වෙන්නේ ගියර් මාරු කිරීමනේ. වාහන පදවන්නේ නැත්නම් දන්නේ. එතකොට අන්න අපිට අර වාහනේ පදවද්දී අදාළ තැනදී අදාළ ගියර් එක වැටෙනවා වගේ අපි මේ සුඛ වේදනාවේ හිතියට මොකද අනිත්‍ය සංඥාව එනවා. එතකොට සුඛ වේදනාව හප්ප ගන්නෑ. සුඛ වේදනාවෙන් ඇති කරගන්න රාගානුසය හප්ප ගන්නවා කියන්නේ ඒක. ඒකෙන් ඇති කරන ආදීනම ඒකනේ. ඉතින් අර ගුරුවරයා කියලා දෙනවා. එකම ගියර් එකේ යෑමේ ආදීනමයි කියලා දෙනවා. ඒක නිසා මේක මාරු කරගන්න. ඉතින් අපිට ඕන තැනදී ටක් ගාලා ඔටෝ දැන් ඔටෝ වෙන්නේ ඇත්තටම මනසේ. මනසේ ඔටෝ එනවලු මම ඔටෝ ගියර් එක මාරු වෙනවා. සුඛ වේදනාව අනිත්‍යයි මේක අනාත්මයි මං කැමති වුණාට මේකට මට ඕන හැටියට මං කැමති දායක කාලයක් මේක පවත්ව ගන්න බෑ කියන එක තේරෙනවා. ඒක ඕක නොතේරුණොත් තමයි ප්‍රශ්නේ හිතෙන්නේ. ඉතින් අපි දැන් ප්‍රායෝගික උදාහරණයක් දෙකක් කතා කරලා මේ සාකච්ඡාව වේදනාව පිළිබඳව සාකච්ඡාව අපි ටිකක් අදට නිමා කරමු. වේදනාවින අවස්ථා බලන්න. තුඟක් අය වේදනාව කිව්ව ගමන් ඉතින් ගන්නේ දුක් වේදනාව පැත්තමනේ ගන්නේ. සුඛ වේදනාව ගන්න පුරුද්දක්ම නැහැ. ඒක තව ප්‍රශ්නයක් ඒක. බුදුහාමුදුරුවෝ ඉස්සරහට මරන් තියෙන්නේ සුඛ වේදනාව. අපි ඉස්සරහට ගන්නේ දුක් වේදනාව. පුදුම වැඩේකින්. බුදුහාඳුර ගන්නෙම සුඛ වේදනා ඉස්සරහට. බලන්න කමඨහනි කොහොමද තියෙන්නේ කියලා. සතිපට්ඨාන දේශනාවේ පටන් ගන්නෙ අර විදිහට. කතංච පන බික්කවේ බික්කු වේදනාසු වේදනානුපස්සී ඉහෙරති. කොහොමද ශ්‍රාවකේනි මේ ආරි ශ්‍රාවකයා මේ වේදනාව කියන එක තුල සිහිනුවන පවත්ව ගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක ස්වරූපයෙන් මේ කමඨහන මතු කරලා පටන් ගන්න ඕන. ඉද බික්ක වේ බික්කු සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති කිය. බුදුහාමුදුරුවෝ සුඛයෙන් පටන් අපි අපි ඉතින් වේදනාව කිව්වොත් ආයි සුඛ කියන එකක් ඇත්තෙම නෑ පැත්ත බලලා. සුඛ ගැන කතා කරත් කියන්නේ අනේ රහින්ස සුඛය කියලා එකක් තියෙනවා දුකනේ තියෙන්නේ කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට වේදනා දෙකයි නේ කියන්න තිබුණේ. නෑ සුඛ වේදනාව කියලා එකක් තියෙනවා. දැන් සමහර අය ඕක කියන්න කැමති නෑ. සුඛ වේදනාව කියන්නේ සත්‍යයක්, ඇත්තක්. එහෙනම් දුක් වේදනාව විතරක් ඇත්තද? සුඛ වේදනාව ඇත්ත. සත්‍යයක් කියලා. තියෙන එකක් ඒක. පටිච්ච සමුප්පන්නය. හේතු බල ධර්මතාවය. බොරු නෙමෙයි. ඉතින් අපි පුරුදු වෙන්න ඕන ඒ ඒවා එන වෙලාවල් වල මෙන්න මේක නිසා ආවා කියලා. අපි උදාහරණයක් දෙකක් අපි කලිනුත් කිව්වා. මේ ශරීරයේ පැත්තෙන් සුඛ වේදනා එන අවස්ථා තියෙන මේ කය කය තුලින් සුඛ වේදනා එනවා. මොකද නැත්තේ? එනවා. මේක නිරෝගීව ශක්තිමත්ව ක්‍රියාශීලීව ලෙඩක් දුකක් නැතුව තියෙනකොට ශරීරය තුළින් සුඛ වේදනා එනවා. ඇත්තනේ. ශරීරය තුළින් දුක් වේදනාවක් එනවා මේක ලෙඩ වෙනකොට, වයසට යනකොට, පරණ වෙනකොට. පෙනිපෙනී තියෙන හැපෙන්නේ නැති වෙනකොට, ඇහි ඇහි තියෙන කන ඇහෙන්නේ නැති වෙනකොට දුක්ඛ తත්වය, දුෂ්කර తත්වය මතුවලා එනවා. බොරු නෙවෙයි. ඇත්ත. දෙකම ඇත්ත. අන්නෙතෙන්දී අපේ ගියර් එක වැටෙනවා. ඒ කියන්නේ අනිච්චන් එකට වැටෙනවා. අනත්තායකට වැටෙනවා. අසුබේ දකින්න. ආදීනවේ දකින්න. මේකේ විපරිණාමය දකින්න. සමුදේවය දකින්න. මේක හේතුවක ඵලයක් හැටියටයි මේක වෙන්නේ කියලා දකින්න. ඔය හේතුඵල දැකීම සමහරුන්ට හරි අමාරු. අපි හිතමු උදාහරණයක් හැටියට ශරීරයේ සුඛ අවස්ථාව කියලා. ඉතින් සතර මහා භූත ශරීරය කියන්නේ සතර මහා භූතනේ. සතර මහා භූත හොඳට එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන අවස්ථා තියෙනවා. එතකොට ඉතින් ශරීරයේ පවතින සුඛ අවස්ථාව. ඇහැ පේනවා, කන ඇහෙනවා. කාය ශක්තිය තියෙනවා ක්‍රියාශීලී බව තියෙනවා ඒ මොකද හේතුව මොකද මේ සතර මහා භූත නිසා එහෙම නැත්නම් සතර මහා භූත වල පැවැත්මට අවශ්‍ය කරන ආහාර ටික ලැබෙන නිසා ඉතින් කය සුඛය තියෙනවා හේතුඵලයක් නේද අර ටික නැතු වුණාම දැන් සතර මහා භූත හරියට එකතු වෙලා වැඩ කරන්නේ එහෙම නැත්නම් කය පැවැත්මට අවශ්‍ය ආහාර ටික නෑ. කබලීකාර ආහාර ටික නෑ. එතකොට එතකොට කය තුලින් දුක්ඛ එනවා. එහෙම නැත්නම් ලෙඩක් රෝගයක්. ඉතින් පටිච්ච සමුප්පන්නයිනේ හේතුඵලයක් නේ ඔය කය තුලින් අජ්ජත් බාහිරින් ගත්තොත් බාහිරින් අපි ටිකක් වෙනස් උදාහරණයක් ගමු. අපිට කවුරු හරි කෙනෙක් බොහෝම ආදරයෙන් ගෞරවයෙන් මිත්‍රශීලීව කතා කරනකොට මනසේ ඇති වෙන්නේ සෝමනස්යක්ද දෝමනස්යක්ද? සෝමනස්යක් නේ ඇති වෙන්නේ. අපි නිකන් පිනා යනවා. බොරුද? බොරු නෙමෙයි. කවුරු හරි අපිට ආදරයෙන් ගෞරවයෙන් මිත්‍රශීලීව කතා කරනකොට ඒක මේ ඇඟට දැනෙන එකට වැඩිය මනසට දැනෙන එක. ඕකේ අනිත් පැත්ත බලන්න. කවුරු හරි අපිට නිකන් නිന്ദාසහගතව අගෞරවණීය විදිහට පහත් විදිහට එලාතලා කතා කරුවොත් මොකද වෙන්නේ කියලා? එන්න අපිට දුෂ්කරතාවයක් මානසිකව දෝමනස්යක් කියලා අපි කියන්නේ. ඒ වගේ ස්වභාවයක් දැන්. එතකොට ඔන්න වේදනාව ආවා. ඉතින් ඒ වෙලාවේ අන්න එතෙන්ට මෙනෙහි වෙන්න ඕන මේක ඉතින් හේතුඵලයක් නේ. මිනිස්සුયો ආදරෙන් ගෞරවයෙන් මිත්‍රශීලීව කතා කරන එක යම්කිසි හේතුවක් නිසා එහෙම කතා කරන්නේ. අගෞරවණීයදී හෙලාතල අවමානාත්මක අපහාසාත්මක විදිහට කතා කරනවා ඒකත් යම්කිසි හේතුවක් නිසා කෙරෙන්නේ. හේතුඵල ධර්මයට ආවයක් හැටියට දකින්න. ඒ විතරක් නෙවෙයි. එවැනි වචනයක් ශ්‍රවණය වෙනකොට මට ඇහෙනකොට මා තුල දුක් වේදනාවක් හෝ සුඛ වේදනාවක් ඇතිවීමත් හේතුඵලයක්. හේතුව ඵලයක්. අර බහිද්දා හේතුවයි අජ්ජත් හේතුවයි දෙකම දකින්න. අජ්ජත්තේ හේතුඵලයක් බහිද්දාවෙත් හේතුඵලයක්. ඉතින් ඕක අල්ලගෙන ඉතින් ඔතෙන්දී සුඛ වේදනාවක් දුක් වේදනාවක් තියෙන ගැත්ත. නමුත් ඕක අල්ලගෙන අර අනවශ්‍ය දේ කරන්න ඕනේ නෑ. රාගානුසය ප්‍රතිගානුසය ඇති කරගන්න ඕනේ නෑ. අපි රාගානුසයට වැටෙන හුඟක් අය කතා බහ නිසානේ. දවස් දෙකක් තුනක් ආදරණීය විදියට ගෞරවණීය විදියට කතා කරුවා නම් දන්නේම නැහැ බැඳීමක් හදාගන්න. රාගාංශේ වෙලා. මොකද එතන සිහිනුවණින් හිටියේ නැහැ. ඊට පස්සේ ඔය ගාක් මානව සම්බන්ධතාවල අර්බුද පටන් ගන්න එක හේතුවක් ඒක. එහෙම නැත්නම් තව සැරයක් දෙසරයක් තුන් සැරයක් එහෙම ටිකක් කලු විදිහට ගොරෝසු විදිහට අවමානාත්මක අපහාසාත්මක නින්දාසහගතව කතා කරුවා නම් දන්නේව නැහැ එතන ඉඳලා පටිඝානෝසයක් හදාගෙන මෙතෙන් ඉඳලා ඉතින් ඕක තියන් ඉන්න. ඔය මිනිහා මගේ තරහකාරයා. කියලා. ඒ මිනිහා තරහකාරය නෙමෙයි මේ මිනිස්සයා මොකක් හරි හේතුවක් නිසා ඔය රළුවට කතා කරුවා ඒ වෙලාවේ. ඉතින් ඒකෙන් පටිඝානුසයක් හදාගෙන එතන ඉඳලා තරහකාරයක්. ඒ තරහකාරයෙක් කරගන්නේ තමන්. යාළුවෙක් කරගන්නේ තමන්. අර මිනිස්සයා යාළුවා ඉතින් අනේ හරි හොඳයි කියලා දෙතුන් සැරයක් ආදරයෙන් ගෞරවයෙන් මිත්‍රශීලීව කතා කරුවද? ඒක හදාගන්න. අර යාළුවා කියන්නේ රාගානුසය. තරහකාරයා කියන්නේ පටිඝාංශය. ඒක ඌව හදාගන්න ඕනේ නෑ. මේවා වේදනාවෙන් එන දේවල්. විඳීමත් එක්ක ඇති වෙන తත්වය. ආගාංශේ පටිඝාංශය. ඉතින් ඌ අපේ සාමාන්‍ය ජීවිතේදී වෙන්න පුළුවන් අපිට කනට ඇහෙන දේ නිසා සුඛ වේදනාවක් ඇති වෙනවා සමහර වෙලාවට. කනට ඇහෙන දේ නිසා දුක් වේදනාවක් ඇති වෙනවා. අනිත් ඉන්ද්‍රයන්ටත් එහෙමමයි. ඇහැට පේන එක, නාසයට දිවට කයට දැනෙන දේ, මනසට වැටහෙන දේ. ඒ තුලම තෝ වේදනාව ඇති වෙනවා. එහෙම තියෙනවා. ඒවා හරි සියුම් කාරණා සමහර දේවල් වැටුණාම මනසට හරියේ සතුටුයි. ලොකු සතුටක් ඇති වෙනවා. ඒ වුණාට ඉතින් මේ සුඛ වේදනාවට ඇලෙන්න ඕනෙත් නැහැ. ඒ කාරණේට ඇලෙන්න ඕනෙත් නැහැ. මට යමක් තේරුණා, වැටහුණා කියලා තියාගත්තම ඇති. ඉතින් ওই විදිහට මම හිතන්නේ මේ වේදනාවට සංඥාව සම්බන්ධ වෙන හැටි අපි ටිකක් කතා කරේ. යම් වේදේති තං සංජානාති. විඳිනකොට මේ විඳීම ඇතුලේ හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. හඳුනා ගැනීම තියෙනවා බාල මට්ටමයි ඉහළ මට්ටමයි කියලා දෙකක්. බාල මට්ටම අපි කියන්නේ අසුතවා පුතුජන මට්ටමේදී සුඛ දුක්ඛ විදිහට විතරයි. සුඛ දුක්ඛ විදිහට විතරයි. ආර්ය ශාවක වුණාම යන්තම් අදුක්කම සුඛ වේදනාවත් අඳුනගන්න පුළුවන්. ඒක හරි වටින එකක්. හැබැයි අසුතව පුදුජන මට්ටමේදී ඒක අඥාන. දන්නේ ඒකයි ධම්මදින්නා තේරින්නාන්සේ කිව්වේ අදුක්කම සුඛාය පන විශාක වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති කියලා. ඒක ඥානං සුඛං අඥානං දුක්ඛං කියලා විස්තර කරේ ඒකනේ. දැනගත්තොත් සැපයක් නොදැනගත්තොත් දුකක් කියලා. ඉතින් මේ මට්ටමේදී එහෙමයි. හැබැයි සුතවා ආර්ය ශාවක වෙනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් අන්න වේදනාවේ පොදු ලක්ෂණත් අඳුනගන්න පුළුවන් වෙනවා. ඒකට අපි කියනවා අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා. ආදී වශයෙන්. මේ වේදනාව අනිත්‍ය බව, මේ අනාත්ම ධර්මයක් බව, මෙහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය, මෙහි ආදීනවය මෙහි විපරිණාමය, මෙහි සමුදේවය, මෙහි පටිච්ච සමුප්පන්න ස්වභාවය අන්න ගැඹුරු තලයකට මේ මෙහි මේට අදාළ පොදු ලක්ෂණ ටික අඳුන ගන්න පුළුවන්. එහෙම කෙනාට තමයි වේදනාවට අනිශ්චිත වෙන්නේ. අත්ති වේදනාති වාපනස්ස සතිපච්චුපට්ඨික. සතිපච්චුපට්ඨික. සිහිය පිහිටුව ගත්තම මම අර යාව දේව ඥානමත්තාය සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. දැන් වේදනාවට අනිශ්චිත වෙන්න පුළුවන්. වේදනාව යැලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්නකොට. අපි කියවනේ අර කායානුපස්සනාව වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ රූපස්කන්ධයේ පෙරලලා දාන්න පොඩි අඩයක් දුන්නා කියලා. ජැක් එකක් මුක්කුවක් දුන්නා කියලා. මේ පොඩි මුක්කුව ගහලා පෙරලා දැම්ම. මොකද රූප ස්කන්ධයම පෙරලා දැම්ම. පෙරලා දැම්ම කියන්නේ මේ පිළිබඳව තියෙන තණ්හා මාන දිට්ඨිය අයින් කෙරුවා. කොහොමද අයින් කෙරුවේ? අර පොඩි මුක්කුවෙන් පොඩි ජැක් එකකින් පොඩි අදේ අදේට තියලා පෙරළුවා. ඒ වගේ මුළු වේදනා ස්කන්ධයම පෙරලලා දාන්න පුළුවන් අපිට මේ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා තමා තුළින් මතුවලා එන වේදනාව අඩේට ගත්තොත් ජැක් එකට ගත්තොත් මුක්කුවට ගත්තොත් පුළුවන් මේ මුක්කුව ඒ ජැක් එක ඔය අඩේ තියලා පෙරලන්න පුළුවන් පෙරලනවා කියලා කියන්නේ මොකද්ද තණ්හාව අයින් කරන එක වේදනාවෙන් ඉන්නේ තණ්හාව අපිට ප්‍රශ්නේ වේදනාව නෙමෙයි වේදනාව ප්‍රශ්නයක් කරගන්නවා කියන්නේ මේ වේදනාව පිළිබඳ අවිද්‍යාව තියෙනවා. වේදනාව ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ අපිට තණ්හා. වේදනාපච්චය තණ්හා. يعني වේදනාවේදී අර ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය. ඉතින් ওই විදිහට වේදනානුපස්සනාවේ අපිට ඔතනින් එහාට ගොඩක් දේවල් සාකච්ඡා කරන්න ඇති කියලා මම හිතන්නේ නැහැ. අපිට දැන් පුළුවන්කම තියෙනවා මේ අර සොය ලක්ෂණ වලට එහා ගිහිල්ලා වේදනාවේ පොදු ලක්ෂණ මෙනෙහි කරගන්න. පොදු ලක්ෂණ අවබෝධ කරගන්න, තේරුම් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ එතෙන්දී අපිට පුළුවන් වෙනවා මේ වේදනා ඇතත් විඳීම ඇතත් බැඳීම ඇති කරගන්න නැතුව කටයුතු කරන්න. ඒකටයි අපි කියන්නේ අනිශ්චිතෝච විහෙරති. කියලා. ඉතින් අපිට ඒ ඔය කුසලය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ අපේ අතට දෙන්නේ වේදනාවමයි. අපේම වේදනාව. ආයි වෙන කාගේවත් එකක් නෙවෙයි. අර මං කිව්වේ ඒකයි මෙතන මේ අඩේ කරලා දෙන්නේ ජැක් එක මොක්කුව කරලා දෙන්නේ ඒකමයි. ඒ අපිට කියන තමන්ගේම වේදනාවට සතිමත් වෙන්න. තමන්ගේම වේදනාවට සතිමත් වෙන්න. එතකොට මේකේ යථා ස්වභාවය ඇත්ත తත්වයේ දකින්න පුළුවන්. ඇත්ත தත්ත්වය දැකලා ඒකේ ඒකට අනිශ්චිත වෙන්න පුළුවන්. ඇලින්න ගැටෙන්න මුලා වෙන්න නැතු වෙන්න පුළුවන්. එහෙමයිනේ. සාතන් වහන්සේලා දුක් විඳින්නේ නැති අය නෙමෙයි. සැප විඳින්නේ නැති අය නෙමෙයි. අදුක්කම සුඛ වේදනා තත්ත්වයන්ටපත් නොවන අය නෙමෙයි. ඒ තුනටමපත් වෙනවා. මොකද වේදනාව අනත් අනත් අනාත්ම ධර්මතාවයක් නිසා. එතකොට වෙනස තමයි අසුතෝ අපුතුජනගේ භූමියේදී, ශේක භූමියේදී, අශේක භූමියේදී මේ වෙනස. ඉතින් අසුතෝ අපුතුජන භූමියේදී අඳුනගන්නේ සොලක්ෂණේ විතරයි. මේකේ සුඛ ගතියයි, දුක්ඛ ගතියයි විතරයි බොහෝ විට අඳුරගන්නේ. ඉතින් ඇලෙනෝ ගැටෙනවා. ඉතින් දුක. ඇලෙනෝ ගැටෙන මොලා වෙනවා. අදුක්කම සුඛ වේදනාව අඳුනන්නෙම නැති නිසා. ශේක භූමියට ආපුවායින් පස්සේ මේ තුන අඳුනනෝ විතරක් නෙවෙයි පුරුදු කරනෝ බුදුරජාණන් වහන්සේ මේවයි පොදු ලක්ෂණ අඳුනගන්න. සුඛ වේදනාව විතරක් නෙවෙයි සුඛ වේදනාවේ අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය විපරිණාම සමුදය වේ ලක්ෂණයත් අඳුනගන්න. දුක් වේදනාව විතරක් නෙවෙයි දුක් වේදනාවේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වේ අඳුනගන්න. අදුක්කම සුඛ තත්ත්වය විතරක් නෙවෙයි ඒකේ අනිත්‍ය අනාත්ම විපරිණාම ස්වභාවයත් අඳුනගන්න. එතකොට දැන් අන්න ප්‍රවීණතාවයක් ඇති වුණා යෝගියක්. අර අසුතව පුතුජන ගතියෙන් මිදුණා. ආර්ය ශාවක වුණා, ආර්යෙක් වුණා. දැන් ආර්යයට වේදනාවත් එක්ක හරි ගනුදෙනුවක ඉන්න පුළුවන්. ඒ කියන්නේ වේදනා උපාදානයේ අත අත හැරෙනවා. අත්හරිනවා. ඒකයි ස්වභාවය. හොඳයි මම හිතනවා වේදනා නුපස්සනා පිළිබඳව අපි සාකච්ඡා තුනක් විතර ඉදිරිපත් වුණ නිසා වේදනා අනුපස්සනාව පිළිබඳව ඔය ප්‍රමාණවත් ඉතින් වේදනාව වැඩි වීම කියන එක කොහොමද වේදනානුපස්සනාව වඩන්නේ කියන එකත් අපි කතා කළා. යමක් විඳින වෙලාව. යමක් විඳින වෙලාව. ඉතින් බොහෝ විට තියෙන්නේ අදුක්කම සුඛා වේදනා අවස්ථාව අපේ ජීවිතේ. සැප විඳිනවායි කියන එක හැමතිස්සෙම කෙරෙන්නේත් නැහැ. දුක් විඳිනවායි කියන එක හැමතිස්සෙම කෙරෙන්නේ නැහැ. නමුත් අර අපි මම අර කලින් කිව්වා වගේ හුඟ දෙනෙක් අල්ලගෙන ඉන්නේ දුකනේ. දුක්ඛ වේදනාවනේ. ඉතින් එතකොට ඉතින් එහෙම අල්ලගෙන ඉන්න මනුස්සයාට වැඩිපුර පේන්නේ ඒක වෙන්න පුළුවන්. ජීවිතේ දුකයි දුකයි දුකයි දුකයි කියාගෙන ඉන්නවා ඒක. එහෙම එකක් නෑ. වේදනා වේදනා තුනෙන් කොයික වුණත් යම් මොහතක පවතින්න පුළුවන්. හේතුඵල ධර්මානුකූලව. ඉතින් අපේ වගකීම නැත්නම් භාවනාවේ අපි යෙදෙනවායි කියලා කියන්නේ වේදනා තුනෙන් කවරක් කොයි එකක් හරි තියෙනවා. කොයි මොහතක වුණත්. ඉතින් ඒකේ අර සොලක්ෂණය සුවිශේෂ ලක්ෂණය ඉක්මවල ගිහිල්ලා අර පොදු ලක්ෂණය මෙනෙහි කරන්න පුරුදු වෙනවා. පොදු ලක්ෂණය මෙනෙහි කරන්නේ ඒකට අනිශ්චිත වෙන්න. ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව ඉන්නේ ඒකටයි. ඇලුනොත් ගැටුනොත් මුලා වුනොත් නේ එතන ආයි දුක පටන් ගන්න. දැන් මේ අපි කතා කරන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවනේ. වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නෙවෙයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. වේදනාව අස්යෙන් දුක එන්නේ කොහොමද? ඉතින් හුඟ දෙනෙක් හිතුවේ වේදනාව තමයි ප්‍රශ්නේ තියෙන්නේ වේදනාව නැති කරන්න ඕනේ කියලා. බුදුහාමුදුරුවෝ එතෙන්ට එන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා ඒක අනාත්ම ධර්මයක්, හේතුඵලයක්. ඒකත් එක්ක දඟලන දඟලිල්ල වැඩක් නැහැ. ඒක නිසා වේදනාව අස්සෙන් දුක එන විදිහ අපිට පේන්නවා. වේදනාව අස්සෙන් දුක එන්නේ අර ඒ පිළිබඳ අවිද්‍යාව. පොදු ලක්ෂණ නොදැකීම නිසා. හොඳයි මම ඔතකින් මගේ සාකච්ඡාව නිමා කරන්න. ඉතින් වෙනද වගේ අපි මේ සාකච්ඡා මණ්ඩපයේදී ටිකක් ප්‍රශ්න ගැටළු ආදී දේවල් වලට අවධානය යොමු කරනවා. ඉතින් මම කැමතියි අපේ කල්යාණ මිත්‍රයන්ට මේ අවස්ථාව ලබා දෙන්න. අපි මේ සිහිනුවන වීරිය ඉදිරියෙන් තියාගෙන සතිපට්ඨාන දේශනාවේ අනුව තමයි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඉතින් භාවනාවේදී ඇති වෙන ප්‍රායෝගික ගැටලු අපහැදිලිතා අපහසුතා මොනවා හරි තියෙනවා නම් අපි සාකච්ඡාවට ගමු. විශේෂයෙන් වේදනානුපස්සනාව පදනම් කරගෙන මොනවා හරි තියෙනවා නම් අපි සාකච්ඡා කරමු අපිට තව ටික කාලයක් තියෙන නිසා. හොඳයි ඒ සඳහා අවස්ථාවක් අවශ්‍ය ස්වාමීන් වහන්සේ කියන්න මේ ස්වාමීන් වහන්සේ මම යම් දේශනාවක මේ අහපු දෙයක් ගැන මම හිතන විදිය හරිද කියලා පොඩ්ඩක් දැනගන්න මේ ප්‍රශ්නේ යොමු කරන්නේ දැන් අපි යම් රූපයක් දකින මොහොතේ ඇස මගින් දකින්නේ මේ පාටක් විතරයිනේ කියලා හිත ඒක වර්ණය විතරයි නමුත් මේකට මේ හැඩයක් නමක් දෙන්නේ අපේ මනසනේ කියලා හිතන චිතිවිල්ලක් වෙනවා ඒ වගේම කණින් ශබ්දයක් අහනකොට මෙවැනි ශබ්දයක් නෙවෙයි මේක කුරුල්ලෙක් පිට වාහනයකට කියලා ශබ්දේ තෝරා ගිරා ගන්න අපේ මනසත් ඒක එකතු වෙලා ඒ වගේම ඇස කන්නාසේදී ශාරීරියේ කියන එකේ ඒවයන් සරල ලක්ෂණ සරල ලක්ෂණයම විතරක්ම මේක මේවෙන් එන්නේ මේ ආයතන හය එකතුම හැමනේ ලෝකයක් නැවෙන්නේ ඊට පස්සේ ලෝකයක් එක්ක සතිමත් වීමේදී ওই වේදනාවට සතිමත් වෙනවා කාය ගැන සතිමත් වෙනවා ඒක මට නිවැරදිද කියලා දැනගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඔව්. මේ රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවායි මූලික ස්වභාවය දැන් රූපයක මූලික ස්වභාවය විස්තර කරද්දී අටුවා වගේ ඒවායි තමයි ඔය මේකේ තියෙන වර්ණය විතරයි ශබ්දේ ශබ්දේ විතරයි ගන්ධේ ගඳ විතරයි අනිත් ඒවා අපි අතින් දානවා අපි මනසින් ඇති කරනවා කියලා මේ සමහර අය කියන්න හුරු වෙලා තියෙන. එහෙම නැහැ. මම සරල උදාහරණයක් කියන්නම්. දැන් ඔය ඇත්තෝ මේ කඩේට ගිහිල්ලා වළඳක් ගන්නවානේ. අපි කියන්නේ කෑම උයන භාජන. කෑම උයන භාජනයක් මොකද්ද? රූප ධර්මයක් නේ. ඒ කෑම උයන භාජනයේ වර්ණය විතරද තියෙන්නේ? ඒකේ දිගක් පළලක් ගැඹුරක් ප්‍රමාණයක් නැද්ද? ඒක අපි හිතින් හදාගත්ත එකක්ද? හොඳට කල්පනා කරලා බලන්න. ඒ වාජනේ අපි හට්ටියක් ගන්නවා කියලා හිතන්නකො. කෑම යන්න අපිට වාජනයක් ඕන වෙනවා. ඒකට අපි පොලට ගිහිල්ලා, කඩේට ගිහිල්ලා, මේ වෙළඳ සැලට ගිහිල්ලා අපිට කියන මේ කෑම වෙන හට්ටියක් ඕන අපිට. පෑන් එකක් හරි මුට්ටියක් හරි හට්ටියක්. එතකොට ඒක ඇහැට පේන එකක් රූප ධර්මයක්. ඒකේ වර්ණය විතරද තියෙන්නේ? වර්ණයක් තියෙන එක ඇත්ත. ඉතිරි ටික අපි හිතින්ද දැම්මේ. අර හට්ටියේ දිග පළල උස මහත ගැඹුර අපි හිතින් දාපු එකද? නෑ ඒකට ඒක ඒක තියෙනවා. ඒක ඒක තියෙනවා. ශබ්දයකට යන්නකො. ශබ්දයක් කනට ඇහෙන එක ඇත්ත මූලික ගතිය මූලික ස්වභාවය ඒක ශබ්ද රූපය කියලා අපි ඒකට කියන්නේ භෞතික දෙයක්. නේ? ඒකට භෞතික දේ තුලම ඊට අදාළ ගති ලක්ෂණ තියෙනවා. නේ? ඒක අපි හිතින් දාගන්න එකක් නෙමෙයි. ශබ්දයේ රටාව, තාලය, රිද්මය ඒකට ආවේනිකව පවතිනවා මේ මොහොතේ. අපි හිතින් දාගන්න එක නේ. ගන්ධය. නාසයට දැනෙන ස්වභාවයටනේ ගන්ධ කියන්නේ. නමුත් මේ මේ ගන්ධය ඇතුළෙම අපි හිතමු උදාහරණයක් ඇටියෙට මලක් ඉඳිනවා කියන්නේ රෝස මලක් ඉඳිනවා කියන්නේ සමම්පෙච්ච මලක් ඉඳිනවා කියන්නේ. දැන් සමම්පෙච්ච මලය ඒකේ ඒකෙන් ගන්ධයක් දැනෙන. එතකොට ඒ සමම්පිච්ච මලේ ගන්ධයට ආවේනික ලක්ෂණයක් තියෙනවා. නේ? කිඩාරම් මලට මලෙන් එන ගන්ධයට ආවේනික ලක්ෂණයක් තියෙනවා නේ. ඒක අපි අතින් දාන එකක් නේ. ඒක ඒකේ තියෙනවා. ඉතින් ওই විඥානවාදී පදනම් වලට ගිහිල්ලා සමහර ඒවා අය තමයි කියන්නේ අපි ඒවා අතින් දානවා. අපි අතින් දාගන්නේ රාගය, <laughs> ද්වේෂය, මෝහය තමයි අතින් දාන කෑල්ල. බුදුහාමුදුරු කියන්නේ ඒක දාන්න එපා. ඒක දාන්න එපා. අරවා ඒවට ආවේනික ගති ලක්ෂණ. ඒවා ඒවයි තියෙනවා. ඔතන හුඟක් අය වරද්ද ගන්න තැන. අවශ්‍ය දේ නෙවෙයි අනවශ්‍ය දෙයක් අල්ලනවා. කියලා කියනවා මේ ඇහැට පේන්නේ වර්ණ වර්ණේ විතරයි තියෙන්නේ අනිත් ඒවා ඔක්කොම අපි අතින් දාන ඒවා. ඉතින් තව සංස්කාර වගේක් හදාගන්න. මේ යන යන පාර බුදුහාමුදුරුවෝ කියලා පෙන්නන පාර නෙමෙයි මේ වෙන කොහෙද මේ වෙන පාරවල් වල යන බුදුරජාණන් වහන්සේ අපිට කිව්වා රූප ධර්මෙන් ඇහැට පේන එකේ වර්ණයකුත් තියෙනවා දිගක් පළලක් උසක් මහතක් ගැඹුරක් තියෙනවා සමහර විට ඒක පටවි වෙන්න පුළුවන් පටවි ගතිය වැඩි එකක් වෙන්න පුළුවන් දැන් හට්ටිය ගත්තොත් ඒකේ පටවි ගතිය වැඩිනේ ඒ රූප ධර්මේ එහෙම නැත්නම් අපි බීම වර්ගයක් ගත්තොත් ඒක ඒක ආපෝ ගණයට වැටේ ඒ වගේ එක පටවියක් ආපෝ දෙයක් වායෝ දෙයක් වෙන්න පුළුවන්. අපි හෙඩ් එකට ගිහිල්ලා වාහනේට උලං ගහනකොට සමහරට හෙඩ් එකේ එක්කෙනායි කොහොමද මැඩම් මේ නිකන් උලං ගහන්නද නැත්නම් හයිඩ්‍රජන් ගහන්නද දැන් හයිඩ්‍රජන් ගහනවනේ වාහනවල ඉතින් වායෝ ධාතුව තමයි ඉතින් හයිඩ්‍රජන් කියන්නේ ඉතින් වායෝ ධාතුව නමත් වායෝ ධාතුවේට අදාළ ගති ලක්ෂණයකුත් තියෙනවා ප්‍රසාරණේ සංකෝචනේ නොවන වායු නේ ඉතින් ඒකට අදාළ ගති ලක්ෂණේ තියෙනවා අපි ඉතින් ඕකට ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ඕනේ අපෝ නිකන් වායුවට වැඩි හයිඩ්‍රජන් කොච්චර හොඳද ඒක නැත්තම් මං ගහන්නේ නැහැ ඊ ඔන්න එතෙන්ට ගියාම තමයි අපි ඕන නැති දෙයක් අතින් දාන්නේ හට්ටිය ඉතින් හට්ටිය ඉතින් ඒකේ දිග පළලා ඕක නැත්තම් ඔය ප්‍රමාණය නැත්තම් මං ගන්නෙම නෑ ඔය වර්ණේ නැත්තම් මං ගන්නෑ මට ඕන්නේ මේකම තමයි මට ඕන අන්න අන්න අපේ අතින් දාන කෑල්ල අන්න රාගය දැම්ම අන්න දේහය දැම්ම අන්න මෝහය දැම්ම අන්න මානෙය දැම්ම මදේ දැම්ම ඉරිසියාව දැම්ම බුදුහාමුදුර අපිට කියන්නේ ඒ රූප ධර්ම, ඒ ශබ්ද, ඒ ගන්ධ, ඒ රස, ඒ ස්පර්ශ ඒවා තියෙනවා. ඒවට අදාළ ලක්ෂණ ඒවයි තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි ඒවට රාගය දාන්න එපා. ද්වේෂය දාන්න එපා. මෝහය දාන්න. අපි නොදැමිය යුතුදී ඒක අපි දාන්නේ ඇත්ත වශයෙන්ම අන්න ඒවට. අපි අවිද්‍යාව නිසා ඕවා දාන්නේ. ඉතින් ඒක දාන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. ඉතින් ඒවා ඒක පැත්තකින් තියලා අපි අර වෙන මොකද්ද අල්ලගන්න මෙන්නේ. ඔබතුමීට පැහැදිලිද මේ කාරණා? පැහැදිලිද යහම. පැහැදිලි සම්මහන්ත හොඳයි හොඳයි ඔබ අන්තිමකින් අවසරයි ඔව් සම්මහන්ත දැන් අපිට වේදනාවක් දැනනහම ඒ අවබෝධයක් ඇති වෙනවා මේ වේදනාව දැනුනේ හේතුවක් සහ ඵලයක් නිසා ඒක ඵලයේ හැටියට එතකොට අපි ඒ වේදනාව ඇති ඵලය දුන්න හේතුව හොයන්න ගියොත් එතනදී ආපහු අපි පටුක අටික අනුසයට හරි රාග අනුසයට හරි එහෙම දෙයකට නේද යවෙන්නේ. ඒ නිසා ඒක හේතුව හොයන්නේ නැතුව මේක ඒ හේතුව ඵලය කියලා බාර අරගෙන එතනින් ඒ කතන්දරේ නතර කරනවා. එහෙම දෙයක් දෙන්න අවශ්‍ය වෙන්නේ. ඔබතුමේ මේ කාරණේ ටිකක් අමුතු පැත්තක් මතු කරන්නේ ඒක හොඳයි අපි සාකච්ඡා කරන එක හොඳ. ඒ කියන්නේ ටිකක් කතා සාකච්ඡා කළ යුතු පැත්ත. දැන් අපි වේදනාව හේතුඵල වශයෙන් දැකිය යුත්තේ ඇයි? මේක පටිච්ච සමුප්පන්නයක් විදිහට දැකිය යුත්තේ ඇයි? ඇත්තටම දැකිය යුත්තේ මේ අපේ මේ අපේ තියෙන වේදනාව පිළිබඳව තියෙන අනාත් ආත්මගතිය. ඒ කියන්නේ මේකට මේ මම වග කියන්න ඕනේ අහවලා වගේ කියන්න ඕනේ. ආදි වශයෙන් අපි ওই පොඩි නඩුවක් පටන් ගන්නවානේ. අත්ත සංඥාවේ තියෙන්නේ පටන් ගන්නෝ නඩු ෆයිල් එකක් දාන්න. නඩු ෆයිල් එකේ ස්වභාවයම විත්තිකාරයනේ. විත්තිකාරය අල්ලන්නේ නඩුව විත්තිකාරය වටන්නේ. නඩුව ගොනු කරන්නේ. එතකොට අපිත් මේ වේදනාව ආවම නඩු ෆයිල් එක දාන්න. මේකට මම වගේ කියන්න ඕන, අරයා වගේ කියන්න ඕන, ආණ්ඩුව වගේ කියන්න ඕන, මෙයා වගේ කියන්න ඕන කියලා දාලා ඔන්න පටන් ඒක නොවෙන්න තමයි බුදුරජාණන් වහන්සේගේ මේ මේකේ හැබෑ හේතුව පෙන්නන්නේ. පස්සපච්චය වේදනා. නේ? මේක ඇහැට පේන පේන නිසා වේදනාව ඇති වෙන්නේ කනට ඇහෙන නිසා චක්කු සම්පස්සේ නිසා එතකොට ආසන්න හේතුවයි මූල හේතුවයි දෙකක් අපි දකිනවා හේතුඵල ධර්මතාවයේදී. ඉතින් ආසන්න හේතුව ආරය මෙයා කියලා කියන්න පුළුවන් අපිට. දැස්ස නිසා හරි මොනවා හරි නැත්නම් කාලගුණ දේශගුණයක් නිසා අහවල් පුද්ගලයාගේ අහවල් ක්‍රියාකාරකම්. අහවලාගේ අර නොමනා හැසිරීම. ওই වගේ දේවල් නේ ආසන්න හේතුව හැටියට අපි ගන්න. නමුත් මේ පටිච්ච සමුප්පාදයේදී මූල හේතුවට ගිහිල්ලා බලන මූල හේතුවට ගියාම වේදනා පස්සපච්චය වේදනා ඉතින් මේක අරයා කෙරුවයි මෙයා කෙරුවයි කියලා එක එක්කෙනාට නඩු පයින් දානවට වැඩිය. මේක ඇත්තම සත්‍යයේ හේතුඵල ධර්මානුකූලව බැලුවොත් මේ පේන නිසා, ඇහෙන නිසා, දැනෙන නිසා, වැටෙන නිසානේ මේ මේක වෙන්නේ. චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, දිවවා සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ, පස්සපච්චය වේදනා. එතකොට අපිට නඩුවයි දාන්න නැතුව ඉන්න පුළුවන්. මාව මේකේ වැරදි කාර්යය කරන්න යන්නෙත් නැතුව අල් අල්ලපු ගෙදර මිනිස්සයා නැත්නම් අහවලා නැත්නම් සාංකුරුෂයා නැත්නම් භාර්යා නැත්නම් දරුවා මේකේ වැරදි කාර්යය විත්ති කාර්යය කරන්න යන්නේ නැතුව මේක හේතුඵලයක් විදිහට දකින්න. එතකොට අර අර සෑහෙන ගැටලුවක් එතන විසඳෙනවා. ඒ ඒ ඒකයි බුදුරජාණන් වහන්සේ මේකේ හේතුඵලය දකින්න කියලා කියන්නේ ඇත්තට. හේතුව දකින්න කියලා කියන්නේ මේ ඵලයේ වේදනාව හේතුව මේක. හැබැයි හේතුව ඵලය නිකම්ම දකින්නේ නැහැ. ඒකත් අනිත්‍ය අනාත්ම විදිහටයි දකින්නේ. හේතුව නිත්‍ය සංඥාවකට ගන්න අපි. ඵලය නිත්‍ය සංඥාවකට ගන්නෙත් නැහැ. හේතුව ඵලය දකින්නේ අර අර ඒක අල්ලගෙන හේතුව පෙන්වන්නේ හේතුව අල්ලගෙන රණ්ඩු කරන්න නෙවෙයි. මේක හේතුව මේකයි. අනිත් එක තමයි තවත් ওই හේතුව දැකීමේ අවශ්‍යතාවය තමයි දැන් අපිට ඵලය වෙනස් කරගන්න ඕන නම් හේතුව දකින්නම ඕනනේ. හේතුව නොදක ඵලය වෙනස් කරන්න බෑ. සමහර ඵල අපිට වෙනස් කළ හැකි වෙනස් කළ යුතුය. අපි හිතමුගක් ওই දුක්ඛ වේදනා පැත්තේදී අපේ අපිට අවශ්‍ය කරන්නේ මේ වේදනා කියන ඵලය වෙනස් කරගන්න. ඒකට බුදුරජාණන් වහන්සේ හේතුව පෙන්නනවා. හිමස්මින් සති ඉදන් හොති මේක නිසා මේක වෙන්නේ. ඒතර මේක ඕනේ නැත්තම් ඔයාට එහෙනම් මේක අයින් කරන්න. නේ? ඉතින් අපි හේතුව දැක්කම ඒ ඵලය අයින් කරගන්නත් අපිට. ඉතින් හේතුඵල දැකීම තුළ ඔබතුමී කියන වගේ ඒක ඒ හේතුව දැකලා අලුතෙන් ඒ හේතුවත් එක්ක යම් රණ්ඩුවක් පටන් ගන්න නෙවෙයි ඇත්තටම හේතුව දකින්න. එකක් මේක ධර්මතාවයක්. මේක අනාත්මයි. මේක මේ මේ මේ හේතුව දැක්කම Tamanට පේනවා. මේක ඉතින් මට ඕන හැටියට මං කැමති විදිහට හසුරවන්න බැරි ධර්මතාවයක්. ඒ වගේම తాවකාලික වශයෙන් සමහර සමහර දේවල් වලට පොඩි පොඩි මේ தත්වයන් වෙනස් කර ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට ඒක වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ මේ හේතුව දැක්කොත්. දැන් අපි වෙනස් කරගන්නවා කියන එකේදී අදහස් කරන්නේ ආත්ම සංඥාවට එනවා කියන එක නෙවෙයි. දැන් ඔන්න මම මේකට උදාහරණයක් කිව්වොත් මම අර කලින් කිව්වනේ උදාහරණයක් කවුරු හරි නිකන් අපිට රළු ප්‍රතිචාරයක් දැක්වුවා කියන්නකෝ අපි කියපු දෙයකට ටිකක් රළු දෙයක් අපි කරපු දෙයකට රළු ප්‍රතිචාරයක් දැක්. එතකොට අපි දුක්ඛ වේදනාව එනවා. ඇවිල්ලා දැන් ඔතෙන්දී හේතුව හැටියට අපි අර හේතුව දැක්කම මේක නිසයි මේක වුනේ. ඉතින් මේකේ ඵලය දුක් වේදනාව ඊට පස්සේ මේ පටිඝානුසයනේ මේකේ ආදීනවේ. දේශයට වැටෙන එකනේ. ඒකට දේශයට වැටෙන එක අපි අපි දන්න හොඳ නෑ කියලා. දේශයට වැටුනොත් වෙන දේ අපි දන්න. ඒක නිසා දේශේ වළක්වා ගන්න ඕනේ අපි. වළක්වා ගන්න නම් දේශය ඇති වෙන හේතුව දකින්න ඕනේ. දේශය ඇති වෙන හේතුව අපි දකිමු. මොකක්ද හේතුව? අපි මෙතන සිහිනුවණින් නොසිටියේ. මේක අනාත්ම ධර්මයක් ඇටියට නොදැකී. ඒ දැක්ක ගමන් අනේ ද්වේෂය ඇති වෙන හේතුව දැක්කම ද්වේෂය කියන ඵලය අයින් කරගන්න අපිට අවස්ථාවක් හම්බ වෙනවා. නිසා හේතුඵල දැකීම අතිරේක ගැටලුවක් මතු කර ගැනීමක් නොවේ. තිබෙන ගැටලුවක් සමහන් කර ගැනීමට උපකාර වෙනවා. මන්ද මේ කාරණේ ඔබතුමීට පැහැදිලිද කියලා? එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පසුගිය වාර දෙකේ කියපු දේ ඉතාම සම්පූර්ණ කරලා දැන් කිව්වේ ඒක මට ඒ අවුගිය වාර දෙකකට වඩා මේ කියපු දේෙන් මට ගොඩක් තේරුණා. වහන්සේ තුන් ගාස්තුතුමා තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. ස්වාමීන් වහන්සේ දැන් ඉවන්න ප්‍රශ්නයක් අහන්න. ඔව් කතා කරන්න. කියන්නේ. ඇති. දැන් සාමාන්‍ය දැන් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ නිමිති නොගැනීමම අනිත්‍යයි කියලා මේ දේශනාවනේ. මෙතන එතකොට ශ්‍රේෂ්ඨ ස්වභාවයක් මේ කියන්නේ. ඊට පස්සේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ ස්වභාවය අපිට ඕනෑ විදිහට පවත්වාගත නොහැකි බව අනාත්ම ස්වභාවය වෙන අතර ඒ නොහැකි වීමම ඒ අපිට ඕන විදිහට පවත්වාගත නොහැකි වීමම ද අපනිසිත ස්වභාවය කියන්නේ. ඔව්. නැහැ අප නැහැ අපනිත ස්වභාවය කියන්නේ ඒක නෙවෙයි. ඒ අනිමිත්ත ස්වභාවය මේ ශුන්්‍යත ස්වභාවය. අපිට ඕන හැටියට පවත්වාගත නොහැකි බව ශුන්්‍යත ස්වභාවය. ඒක ශුන්‍ය අත්තේනවා අෂ්ටනීයනවා. අප්පනීත කියන්නේ අපි අර නිමිත්ත ගත්තොත් අපි කියන්නේ මේ සුඛ සුඛ වේදනාව නিত্য විදිහට ගත්තොත් එතකොට නিত্য නিত্য විදිහට ගත්තොත් එතෙන්දි වෙන්නේ නিত্য විදිහට පවත්ව ගන්න හිතන්න පටන් ගන්න. මේ පණිහිත කියන්නේ හිත යෙදවීමටයි pāli භාෂාවෙන්. පණිහිත කියන්නේ හිත යොදවනවා කියන එක. එතකොට අපි මේක දිගටම පවත්ව ගන්න පුළුවන් මේක දිගටම තියෙන්න ඕන මේක වෙනස් වෙන්න බෑ කියන නිත්‍ය සංඥාවට ගත්තොත් ඒ ඒ ඒ නිමිත්ත ගත්තොත් මෙන්න මේකේ මේ සුඛගතිය දිගටම තියෙන්න ඕන කියන තිබිය යුත්තක් කියන තැනට ආවොත් එතනින්දලා ඒ පුද්ගලයා පණිහිත වෙනවා ඒ කියන්නේ හිත යොදවනවා කොහොමද මේ සුඛ ගතිය දිගටම මම තියාගන්නේ? මේක වෙනස් නොවි තියාගන්නේ. කියලා ඒ පැත්තට හිත යොදවන්න පටන් ගන්න. එතකොට අර නිමිත්තත් එක්ක තමයි පණිහිතය වෙන්නේ. අර නিত্য සංඥාව නැත්නම් නিত্য විදිහට ගත්තොත් මේක සුඛ වේදනාව නিত্য විදිහට ගත්තොත් එතන ඉඳලා හිතන්න පටන් ගන්නවා මේක කොහොමද මම නিত্য වශයෙන් තියාගන්නේ නিত্য විදිහට පවත්වා ගන්න ආදී වශයෙන් කිය. මම සරල උදාහරණයක් ගත්තොත් අපි සරල උදාහරණයක් ගමු. ඉතින් සමහර පුද්ගලයෝ අපිට නිකන් සුවදායිනේ. ඒගොල්ලෝ හරි උපකාරී. ඊට පස්සේ ඒ තැනැත්තා ඉතින් අපිට උදව් උපකාර කරනවා, කරුණාවෙන් සලකනවා, මිත්‍රශීලී. හැබැයි ඒ ගතිය, ඒ සුඛ ගතිය, ඒ පුද්ගලයා තුළ තියෙන ගතිය අපි නිමිත්ත කරගත්තොත්, නිත්‍ය සංඥාවක් හැටියට ගත්තොත්, මේ සුඛ ස්වභාවයේ එතන ඉඳලා අපි හිතන කොහොමද මේ මිනිස්සයා මා ළඟ දිගටම තියාගන්නේ? මොන මොන විදිහටද මෙයා වෙනස් මෙයාගේ මේ ගතිගුණ වෙනස් කරගන්නේ නැතුව තියාගන්නේ කියලා අර නිත්‍ය සංඥාවෙන් එතන ඉඳලා හිත යෙදවීමක් සිද්ධ වෙනවා. හිතින් සැලසුම් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට ඒව ඔක්කොම නිත්‍ය සංඥාව පදනම් කරගෙන අවිද්‍යාවෙන් කරන සැලසුම්. ඒකටයි පණිහිත කියන්නේ. එතකොට අනිමිත්ත වුණොත් අප්පණිහිත වෙනවා. අර විදිහට නිමිත්ත නොගත්තොත් ඒ විදිහට හිත යදවීමක් වෙන්නේ නැහැ. ඉතින් අප්පණීත කියන්නේ අවිද්‍යාවෙන්, සංහාවෙන්, මානෙන් හිත යොදවන්නේ නැහැ කියන එකයි. ඔය සම්මා පණිහිතං මිච්ඡා පණිහිතං කියලා පණිහිතේ දෙපැත්තකට බෙදනෝනේ බුදු පියාණන් වහන්සේ. මිච්ඡා පණිහිතං කියන එකයි මෙතන පණිහිත කියන්නේ. පණිහිත නැත්නම් ඒක එහෙම යොදවන්නේ නැහැ කියන එකයි අප්පණීත කියන්නේ. හිත යොදවන්නේ නැහැ වැරදි විදියට. මට මේ උදව් උපකාර කරන මිනිස්සේ දැනට ඉන්නවා. නමුත් මම මෙයා හැමදාම මාළඟම තියාගන්න මට ඕන හැටියෙම තියාගන්න මං කැමති විදිහෙම තියාගන්න කොහොමද කොහොමද කොහොමද කොහොමද කියලා එහෙම හිත යොදවන්නේ මොකද අතන ගන්නෙම අනිත්‍ය සංඥාවනේ ආරණේ මේක නිත්‍ය විදිහට ගන්න නෑ මෙයා මේ වෙනස් වෙන්නත් පුළුවන් හැමදාම මේ විදිහට ඉන්නේ නෑ ඒක නිසා එයා අර විදියට හිත යොදවන්නේ නැහැ. ඉතින් ඔය ඕකේ වෙනස ඒක. අපි හිත යොදවනවා ඕනම කෙනෙක් හැබැයි මිච්ඡා පණිහිතක් නෙමෙයි. සම්මා පණිහිතක්. නිවැරදි විදියටයි හිත යොදවන්නේ. එතකොට මේ හිත යෙදවීමයි පණිහිත කියලා කියන්නේ. එතකොට අප්පණිහිත වෙනවා අර අනිමිත්ත වුණ ගමන් නිමිත්ත ගන්න අනිත්‍ය ආත්ම වශයෙන් ගන්න නැති වෙනකොට ඒක අපනිත ඒ විදිහට හිතන්න. ම්ම් පැහැදිලිද මේ කාරණේ? හරි. දැන් අපි එහෙනම් අදට අපි මම හිතන්නේ කාලය ගන්න පුළුවන් වෙලා තියෙන මේ පමණයි. ඉතින් අපි උදෑසන 6ට කාලේ තමයි මේ සඳහා ගත කරන්නේ. ඉතින් අපි වේදනානුපස්සනා පිළිබඳව ඊට වඩා එහාට සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි එන්නේ චිත්තානුපස්සනාවට. නමුත් වේදනානුපස්සනා පිළිබඳව තවදුරටත් මොනවා හරි සාකච්ඡා කළ යුතු, විමසිය යුතු ගැටලු, ප්‍රශ්න ආදී දේවල් තියෙනවා නම් ඒවා Skype මාධ්‍යයෙන් හෝ දුරකථන මාධ්‍යයෙන් හෝ මොනවා හරි පෞද්ගලික වුණත් සාකච්ඡා කරන්න අපිට පුළුවන් අද දවසේ හෙට දවසේ ආදී දවස්වල අපිට පුළුවන්කම තියෙනවා කවුරු හරි අවශ්‍යතාවය කීවොත්. ඉතින් කොහොම නමුත් විඳින මොහොතේ සතිමත් වීම සිහිනුවණින් යුක්ත වීම ප්‍රධාන දේ. ඉතින් එහෙම වෙලා වේදනා අත්ති වේදනා කිවා 50 සතිපත්තුපට්ඨිතා හොත්. සූත්‍රය අනුවම කිව්වොත් ඉතින් හොඳට සිහියෙන් විඳින කෙනෙක් බවට පත් වෙනවා මේ වේදනාව කියලා දෙයක් තියෙනවා අත්ති වේදනා වේදනා කියලා දෙයක් තියෙනවා ඒක තමන් විඳිනවා නමුත් ඒක අඩේට ගන්න යැක්කකට ගන්න මොකුවට ගන්න මොකටද අර වේදනාව පිළිබඳව තියෙන තණ්හා මාන දිට්ඨි පෙරලන්න වේදනා උපාදානය පෙරලලා දාන්න ඒකටයි මේක කරන්නේ ඉතින් ඒකටයි මේ වේදනාවේදී සිහිනුවණින් යුක්ත වෙන්න කියලා බුදු පියාණන් වහන්සේ අපට අවවාද කරන්නේ. ඉතින් අපි ඒ අවවාදය මත පිළිතලා කටයුතු කරමු වේදනානුපස්සනාව වඩමු. වේදනානුපස්සනාව වඩනවා කියලා කියන්නේ විඳින වෙලාවේ සිහිනුවණින් යුක්ත වෙනවා කියන එක. අනිත් පැත්තෙන් අර ආතාපි ගුණය තියෙන්න ඕන අපි මුලදී කතා කරන්නේ. වේදනාවේ අකුසලයට වැටෙන්නේ නැතුව. වේදනාව තුළ කුසලයේ කුසලයේ සහිත කෙනෙක් වෙන්න ඕන. මොකද වේදනාව තුළ කුසලයේ සහිත කෙනෙක් කියලා කියන්නේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුල වෙන්නේ ඒකයි. මේ විදිහට විඳින්නෙක් බවට අපිපත් වෙන. ඒක තමයි අනිශ්චිතෝච විහෙරති නැච කිංචි උපාදීයති කියන්නේ. මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට එතෙන්ට එන්න පුළුවන්. ඉතින් ලොකු වේදනා නඩුව ඉවරයි. අවසන් කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දලත් ওই වේදනා තුන විඳිනවා ජීවිතේ. විඳින්න වෙනවා. අපේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. කැමැත්තෙන් වුණා ප්‍රශ්නයක් නෑ. දැන් සුඛ වේදනාව සමහරු මේ සැප විඳින එක නිකන් හොඳ නෑ වගේ කියන සැප විඳින එක වැරද්දක් නෑ. කාමයට වැටෙන්න හොඳ නිකන් කාම දාසයෙක් වෙන්න ඕනේ නෑ. නමුත් ජීවිතයට අවශ්‍ය මූලික සැප ටික ඉටු කරගන්න. ඒකට කමක් නෑ. ඒක බුදුදහමට ප්‍රතිවිරුද්ධ නෑ. සමහරව හිතන්නේ මේ ජීවිතයට අවශ්‍ය මූලික සැප ටික විඳින එක වැරද්දක් කියලා. එහෙම වැරද්දක්. දුක ගැන කියනකොටත් අපි කියනවා දුක පස්සේ පන්නන්න එපා. නිකන් නිකන් ජීවිතයට දුක් එකතු කරගන්න එපා මෝඩකම. නමුත් දුක කියන එක අපි කරා එනවා. එතෙන්දී සීනුවන උපද්දගෙන ඒක ගැටෙන්නේ නැතුව පටිඝාංශේ නොවින්දිනවා. සැපක් විඳිනකොට රාගාංශේ නොවින්දිනවා. ඒකනේ අනිශ්චිත කියන්නේ. වැඩිපුර තියෙනවා දුක්ඛම සුඛ වේදනාව. ඒකේ දැනුවත් වෙඳිමු. ඒ අවස්ථාව හරි හොඳයි අපිට. අදුක්ඛම සුඛ වේදනාව තමයි වේදනා තුනෙන් හොඳම එක. මොකද මේ අදුක්ඛම සුඛ වේදනා අවස්ථාවේ තමයි අපිට මේ බණ භාවනාවක් කරන්න, ප්‍රඥාව දියුණු කරගන්න. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මේ. අර සැප විඳින වෙලාවල් වල බෑ ඒව කරන්න. දුක් විඳින වෙලාවල් වලත් බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ බණක් කියනකොට, දහමක් කියනකොට අර යම් පුද්ගලයෙක් දුකක් විඳින්න ඉන්නවා නම් එයා ඉස්සර වෙලා ඒකෙන් ගලවනවා తాවකාලික වශයෙන්. ගලවල තමයි එතකොට ගැලවුණාම අදුක්කම සුඛ වේදනාවට ආවයින් පස්සේ ඔන්න මනස අවදි අවදි කරන්න පුළුවන්. ඉතින් කියන දේ තේරෙනවා, වැටහෙනවා, සතිය පවත්වන්න පුළුවන්. ওই දුක් වේදනාවේදී සුඛ වේදනාවේදී හරි අමාරුයි සතිය පවත්වන්න. ඉතින් වේදනා තුනෙන් මොකේදී තුනේම අපිට සතිය පවත්වන්න වෙනවා. නමුත් මේ වැඩේ ආරම්භ කිරීමේදී අපිට හුඟක් පහසුවේ අදුක්කම සුඛ වේදනාවේදී සතිය පවත්වන්න හුරු වෙන්නේ. සීනෝනේ යුක්ත වෙනවා. ලොකුවට පිනවීමකුත්, දෙලීමකුත් නැති අවස්ථාවක්. ඊට පස්සේ පුළුවන් සුඛ වේදනාවේදී සතිය පවත්වන්න. ඒක ටිකක් අමාරු අවස්ථාවක්. දුක් වේදනාවෙන් සතිය පවත්වන්න පුළුවන් වෙන ඊට පස්සේ. තුනේම සතිය පවත්වන්න පුළුවන් නම් අපි දිනු. තුනටම නොඇලී නොගැටී නොමලාව ඉන්න පුළුවන්. ඉතින් හොඳයි. ඕක තමයි මේකේ සමස්ත සාරය. අපි එහෙනම් අපි යොදාගෙන තියෙන විදිහට අද 29 අපි 30 වෙනිදා මොන ගැහෙන්නේ නැහැ. හෙට අනිද්ද තමයි නැවත මොන ගැහෙන්නේ සාකච්ඡාවක්. පළවෙනි ජූලයි මාසේ ඉතින් ඒ අපේක්ෂාවත් සහිතව අද සදාම් හමුව නිමා කරනවා වේදනානුපස්සනාව පිළිබඳ මේ කළ සාකච්ඡාව තුළින් වේදනාවේ යථා ස්වභාවය සලක්ෂණ ඉක්මවා ගිහිල්ලා පොදු ලක්ෂණ අවබෝධ කරගෙන වේදනාව ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන විදිහ ආර්යෙක් බවට පත් වෙන්න මේ අපි හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා වේදනා උපාදානය දුරු කරලා ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නටත් හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානෙන් උතුම් පරමාර්ථයෙන් අද සදාම් හමුවක් අපි නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.